අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාවකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ච විඥාන කායා වේදි තබ්බාති තිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තන්ති චක්කුංච පටිච්ච රූපේ ච උපජ්ජති චක්කු විඥානං සෝතංච පටිච්ච සද්දේ ච උප්පජ්ජති සද්ද රෝත විඥානං ඝානංච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝාන විඥානං ජීවහාච පටිච්ච රසේ ච උප්පජ්ජති ජීවහා විඥානං කායේ ච පටිච්ච පොට්ඨබ්බේ ච උප්පජ්ජති කාය විඥානං මනංච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝ විඥානං තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මාත්‍රකාව කහාගත්තේ අපි කලින් සඳහන් කරගත්ත ඒ චචක්ක සූත්‍රය චචක්ක සූත්‍රයලා සරුවචන් වහන්සේ මේ පුද්ගලයෙක් විග්‍රහ කළ හැකි හය ආකාරයක් නැත්නම් චක්‍ර හයක් පෙන්නවා ඉස්ලාම හයක් බව පෙන්ලා හයේ නම් වශයෙන් ච ආධ්‍යාත්මික ආයතනානි කියලා හයක් ආධ්‍යාත්මික ආයතන හයක් ගෙනහැර දක්වනවා ඊගාට ච බාහිරාණි ආයතනානි කියලා බාහිර ආයතන හයක් පෙන්නවා ඒකට දෙවෙනි චක්කය එසේ තුන්වෙනි වාසයෙන් ච විඥාන කායාති කියලා විඥානයේ ගොඩවල් හයක් කිනහැර දක්වනවා. එතකොට ඒක 6 වෙනි තුන්වෙනි චක්‍රය තුන්වෙනි හයේ කණ්ඩායම. ඉතින් අද අපි මේ වෙනකොට කරගෙන යන මේ දේශනා මාලාවේ අද දවසේ මාත්‍රිකාව වශයෙන් තියාගත්තේ මේ ච විඥාන කායා කියන අදහස. ඒ අනුව බලනකොට ඒ බාහිර ආයතන අධ්‍යාත්මික ආයතන කියන මේ දෙක ගැටලන්නේ එකතු කරන්නේ මේ විඥාණය ඒ නිසා යමක් විඥාන කායයයි මං සඳහන් කරන ලද්දේද එහිලා මං අදහස් කරන ලද්දේ කුමක්ද කියන වචනේ සරුවචන්සේ සඳහන් කරලා තමන් වහන්සේ එහිලා දක්වන අර්ථය නැත්නම් අර්ථ කතනය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා ආදි වශයෙන් ආයතන හයේ විඥානයේ ක්‍රියාකාරකම් නැත්නම් විඥානයේ ගොඩ ගැහෙන ආකාරي ස්කන්ධ කන්දක් කයක් කය කිව්වත් ස්කන්ධේ කිව්වත් කන්ද කිව්වත් ගොඩ කිව්වත් සමූහය කිව්වත් ඒ කාර්තේ තියෙන්නේ ඒතර මේ විඥාන ගොඩවල් හයක් ਸਰවචනසේ සඳහන් කරනවා ඒ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන දෙක අතරමැද ගැටලන අදහසින්. යනු ඇහත් රූපයත් කියන මේ බාහිර ලෝකයේ තියෙන රූප ධර්ම වල සංසිද්ධිය මැදට ගිහිල්ලා ද්වේතාවයක් ඇති කරලා මේක ඇතුළත මේක පිටත කියලා දෙකට බෙදාගෙන විඥානයේ අධිකරණයක් ඇති කරනවා විඥාන ආයතන වගේක් පිහිටවනවා විඥාන ස්ථානගත වීමක් කරනවා. ඇත්තෙක් හදනවා නැත්තක් තුල. ඒ දින ක්‍රියාවලිය දෙකට බෙදලා එයා මැද විධාන ප්‍රධාන විනිශ්චයකාර পদවියක් අරගෙන අර දෙක හරහා මේ ඇතුළ මේ පිටත මේ හරි මේ වැරදි වශයෙන් දෙකට බෙදලා රජයක් පවත්වන එක තමයි විඥානයේ කෘත්‍යය. ඒක නිසා දේවල් වෙන්කොට දැක ගැනීම කියලා අපි ඒ අටුවාවේදී විඥානයේ කෘත්‍ය සඳහන් කරලා තියෙනවා. ඇති දේවල් මේක මේකමයි මේක නෙවෙයි. මේක මේකමයි මේක නෙවෙයි කියලා අරකින් මේක වෙන්කොට හඳුනා ගැනීම වෙන්කොට රස බැලීමේ කෘත්‍යය තමයි විඥානය කරන්නේ. දැන් අපි ගත්තොත් ආලෝකයක් නිල් පත්‍රයක් උඩට වැටිච්චාම ඒ නිල් පත්‍රයේ තුල ප්‍රභා සංශ්ලේෂණය කියලා ආභාසයේ ප්‍රභාව නිසා සංශ්ලේෂණයක් ඇති කරනවා. ඒ කෘත්‍යයේදී විඥානයේ සම්බන්ධයක් නැහැ. මේ ආයතන, බාහිර ආයතන, අධ්‍යාත්මික ආයතන කතා මොකුත් නැහැ. ආලෝකයේ සංවේදනයේට පත්‍රයේ තුල අපි දන්න සාමාන්‍ය ක්‍රමයේ හැටියට එක එක කාබෝහයිඩ්‍රේට් ආදී දේවල් හැදෙනවා. මෙතනදී ආලෝකයේ ඇහැට වැටුණාට පස්සේ ඒ ඇති වෙන සංස්ලේෂණයට දැකීම කියන නම අපි පාවිච්චි කරනවා. ඒ දකින්නකොට විඥානයේ එතෙන්ට ආපු බවට ලකුණ තමයි දැකීමට උදව් කරන්නා වූ ඇහි ඔපය ආධ්‍යාත්මය කියලා වෙන් කරනවා. ඒ ඇහි ඔපේ කිචකවන්නා වූ රූප රූපයට බාහිර ආයතනය කියලා වෙන් කරනවා. මේ ලෝකේ තියෙන රූප දෙකක් දෙපැත්තට වෙන් කරලා විඥානයේ ඒකේ අවස්ථාව අරගෙන මේ දෙකට බෙදලා මෙතන විඥානයගේ පැවැත්මට එහෙම නැත්නම් ගරු තනතුරක් එතන ලබා ගන්න කරන කටයුත්තක් තියෙනවා. ඉතින් ඒ නිසා විඥානය ආවේ නැත්නම් නැත්නම් විඥානයක් මෙතෙන්ද මැදිහතුනේ නැත්නම් ඇහැට රූප වැටුණාට ඇහැ පණ තිබුණාට පෙනීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැතුව කියන්න පුළුවන් කන තිබුණත් ශබ්ද තිබුණත් විඥානයේ දෙන්න ගිහිල්ලා මේ දෙන්න ගැටලාලා ඒ පුද්ගලයා අසන්නෙක් බවටපත් කරේ නැත්තම් ඒ ශබ්දවල ඇහිමක් සිදු වෙන්නේ නැහැ. නාශයක් තිබුණට ලෝකේ ගඳ සුවඳ තිබුණට ඒ පුද්ගලයා ගඳ සුවඳ බලන්නෙක් බවට විඥානය විසින් නම් කරේ නැත්නම් ඒ පුද්ගලයාට ගඳේ ආදා සම්බන්ධයක් නැති වෙනවා. දිවට රස තිබුණට පුද්ගලයා රස බලන්නේ නොවේ නම් පුද්ගලයා ඒ වෙලාවේ වෙන දෙයක් බල බල ඉන්නවනම් ඒ වෙලාවේ කන දේවල් රස වැටෙන්නේ නැහැ. ඒ මොකද විඥානේ වෙන තැනකට ඉදලා තියෙන්නේ. ඒ වගේම කයට පහස අපි උදේ ඉඳලා හැන්ද වෙනකම තියෙනවා. නමුත් අපි දන්නවා කයට පහස කියන මේ සක්මන් කරනකොට පායට දැනෙන පහස ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ බාර නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස පහස උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන. නමුත් අපි කිව්වොත් මේකම බලන්න හිටපන් කියලා විඥාණය ඉන්න කැමතිත් නැහැ. විඥානයේ රූප බලන්න ගිය ගමන් ආස්වාස් ප්‍රසවාසයේ තිබුණා දන්නෙත් නැහැ. ඉඳගෙන ඉන්නව නැද්දා දන්නෙත් නැහැ. සක්මන් කරනකොට සක්මන වැටෙන්නෙත් නැහැ. එසකට ඇවිදිනවා තමයි රූකඩේ. ඒතර පොළවේ හැපෙනවා තමයි পায়. නමුත් අපිට සපේලා උත්තර දෙන්න බෑ චරිතයෙන් අපදානේන සම්පායත කියනකොට සපේලා කියන්න බෑ ඒ වෙලාවේ මම වම තිනකොට වමමයි දකුණ නෙවෙයි කියලා මට මෙහෙම වැටුණා කියලා කියන්න බෑ මොකද ඒ වෙලාවේ අපි සද්දාමින් ඉන්නේ නැත්නම් රූප බලමින් ඉන්නේ නිසා විඥානයේ තමයි මේ හයේම වැඩ යද්දී එකකට විතරයි යා ප්‍රමුඛත්වයේ දෙන්නේ ඒ දේ ප්‍රමුඛත්වයේ දීපු ගමන් අනිකුත් හතරම එයා යටපත් කරනවා නැත්නම් ඒව අවලංගු කරනවා. නිෂේධනය කරනවා. කරලා අර සම්බන්ධ කරපු ආයතන දෙක හරහා ප්‍රමා දවසට ඇති වෙන්න කෙලෙස් උපදවලා දෙනවා. අපි සලාකේ කෙලෙස් සලාකේ ලැබෙන්නේ මේ පහෙන් එකකයි. විඥානයේ සම්බන්ධය සලසලා දෙන එක හර තමයි අපිට කෙලෙස් සලාකේ ලැබෙන්නේ. ඒ සලසා දීම නිසා හතරකින් එන කෙලෙස් කැපලන්නේ. භවනා කළා නෙවෙයි එතන කෙලස් කැපෙන්නේ. අර ඒකකට සම්බන්ධ වීම නිසා ඒක හරහා කෙලස් ප්‍රවාහය යනවා. අනිත් ඒ වගේ නෑ. ඒ වෙලාවේදී අපි අනිදර්ශනයක් වශයෙන් ගත්තොත් රූපයක් බලමින් රස විඳින්මින් ඉන්න වෙලාවක ඇහෙන සද්ද නිකම් බීරියලියට වේනා ගායනා කරා වගේ. ඒ වෙලාවේදී දැනෙන ගඳ සුවඳ මතකයට යන්නේත් නැහැ. රස විඳිනයක් ලබන්නේත් නැහැ. එහෙම නැත්නම් කියනවා අපට ඒ ගඳ මොකද්ද කියලා වැටහෙන්නේ නැහැ. අදාළ නැහැ. අවලංගු වෙනවා. දිවට රස වැටහෙන්නේ නැහැ. කයට පහස වැටහෙන්නේ නැහැ. රූපේ විතරමයි. ඒ නිසා අපි යම් වෙලාවක යම් රූපයකට මත් වෙලා ගත කරුවොත් අපිට ඒ වෙලාවේ කය කොහොමද තියෙන්නේ කියලා මතක නැහැ. ඔක්කොම නැති කරන නිසා මේ විඥාණය තමයි මේ ආධ්‍යාත්මික බාහිර කියන ආයතන දෙකක් සම්බන්ධ කරලා ගැටලීම හරහා එතන සම්පූර්ණ පුද්ගලයාගේ අවධානය తත්‍ර తත්‍ර අභිනන්දනී කියලා එතන එතන අභිනන්දනය කරන අතර අනිකුත් සියල්ලම අවලංගු බවට පත් කරනවා ඒක පිළිබඳව මිනිස්යාට දැනගන්න තියන්නෙම නැහැ විඥානය. ඔබ රූප බලන වෙලාවේ සද්ද ඇහෙන්නේ නැහැ කියන එක කවදාකවත් බුදු කෙනෙක් කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ කාටවත්. රූප බලන්න මෙච්චර ආස වෙලා ඉන්න වෙලාවේදී එලා තියෙන ගඳ සුවඳ අපිට සටහන් වෙන්නේ නැති බව ඒ රස පහස සටහන් වෙන්නේ නැති බව කයට දැනෙන පහස නොදැනෙන බව දැනගන්න බෑ එහෙම දැනගන්න පුළුවන් වෙන්නේ සතිමත් කෙනෙකුට විතරයි ඒ නිසා සතිමත් වෙච්ච කෙනෙක් රූපයක්ම බලන්න විනිශ්චය කරලා රූපේ දිහාම බලانے හිටියොත් ඒ රූපේ එක පැත්තක තියෙන හැම ඉන්න බෑ විඥානීය තැන් තැන් වලට පැන පැන දෙක දෙක ගැටලමින් ගැටලමින් දුවනවා. ඒක එකක්. යම් හේයකින් රූපේ පිළිබඳව හිත යෙදුවොත් එතකොට අනෙක් හතරෙන් නාසයෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එන තොරතුරු නැතුව යනවා. මේක කවදා හරි දැක්කොත් අපි එදා ගත්ත නිදර්ශනයේ හැටියට සක්මන කෙලවරදී සාමණේලෙක් දැක්කා නැත්නම් මලක් දැක්කා නැත්නම් කුරුල්ලෙක් දැක්කා නැත්නම් ගහක් මොකක් හරි සිද්ධියක් දැක්කොත් ඒක පිළිබඳව යම් හේකින් නිමිති කරා නම් ව්‍යංජන අනු ව්‍යංජන බැලුවා නම් ඒ සලකුණු දැනගන්න බෑ. ඇවිදින බව මතක තියාගන්න බෑ. එහෙම නැත්නම් ඒ වෙලාවේ තිබුණ ශබ්ද පිළිබඳව අපිට වාර්තා කරන්න බෑ. අපිට ගන්ධ තේරෙන්නේ නැහැ. රස තේරෙන්නේ නැහැ. මොකද හිත ගියා හිත ගියා විතරක් නෙමෙයි. හිත ගිහිල්ලා එතන අරමුණු ගත්තා. නිමිති ගත්තා. ඒක ව්‍යංජන අනුව්‍යංජන බලනවා දැකපු සතා පිළිබඳව ඒ තරමට ඇලි ගලි ගිය ගමන් මේව මැකිලා. ඉතින් ඒ නිසා යෝගාවචර කියන සත්‍ය ගන්නයි කියලා. මම මේ සත්‍ය තියාගෙන හිටියේ වම දකුණේ. ඒක ෂෝක් එකට මැද හරියට තියාගෙනත් ගියා. නමුත් කෙලවරට යනකොට ඒ යෝගාවචරය එතන අභියෝගයේ තේරුම් ගන්න නැතුව ලෑස්ති මනසකින් නොවනවනම් හිත පින්ලෑඳ පිටට යන්න තියෙන ඉඩ වැඩි. අපි මෙතන නිදර්ශනයක් වශයෙන් ගත්ත පිටගේ රූපයකට කියලා. ඒ රූපය පිළිබඳ යම් පිටියක නිමිති ගැනීමක් වුණා නම්, ව්‍යංජනන ව්‍යංජන ගැනීමක් වුණා නම්, ඒ ධර්මතම පයේ කායේ පහස එහෙම නැත්නම් කාය ප්‍රසාදයේ තොරතුරු අපිට නැතු වෙනවා. ආයසනය කාය ප්‍රසාදයට ආපු ගමන් අර වර්ණ රූපේ තොරතුරු අපිට නැතු යනවා. ඉතින් මේක යෝගාවචරයා හරියට කැඳේ ගල බීරෝ වගේ දැනගත්තොත් විශාල බයක් එන්න පටන් අර ගන්නවා. මේ මමයා කියලා පංචවෝකාර භවයක් කියලා අපි ගත්තට එක වෙලාවකට එකයි වැඩ කරන්නේ අනික් පහ වැඩ කරන්නේ නැති බවවත් අපි දන්නේ නැහැ. හැබැයි අපි කාට හරි කිව්වොත් මම අද්දුට ප්‍රත්‍යක්ෂක් මේ කතා කරන්නේ මං ඒ වෙලාවේ 100%ක්ම මේක දැක්කා ඇහුවා ගඳ බැලුවා රස බැලුවා කියලා තමයි අහන එක නැති තන්නේමයි කියන එකත් කියන්නේ එහෙමයි. ඔත් යෝගාවචරය විතරක් දන්නවා කිසිම කෙනෙකුට මේ ලෝකේ එහෙම දකින්නෙක් වශයෙන් ඉන්න වෙලාවට අහන චරිත රඟපාන්න බෑ අපට. ගඳ බලන චරිත රංගපාන්න බෑ. ඒ භූමිකාව අපෙන් නැති වෙනවා. ගඳ රස බලන භූමිකාව නැති වෙනවා. පහස ලබන භූමිකාව නැති වෙනවා. විඥාණය කරන්නේ ඒ දකින්නෙක් පාඩපත් කළා දකින දේ පිළිබඳව තද්ද තණ්හාවක් ඇති කරනවා. අභිනන්දනයක් කරනවා. తත්‍ර తත්‍ර අභිනන්දනි. ඉතින් ඒක ගැන එච්චරම ඇලි ගලි වාසය කරනවා කියලා කියන්නේ මේ නැති වෙච්ච හතර ගැන හැඟීමක්ම නැහැ. ඒක නිසා මේ යෝගාවචරය මෙතෙන්දි යෝගාවචරය කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. තේරුම් ගන්න ඕනේ ඉඳුරන් පහක් තියෙනකොට එකක් ගැන ඔච්චර ආඩම්බරෙන් කතා කරනවා කියන්නේ අනික හතරෙන් කිසිම තොරතුරක් ලැබිලා නැහැ. හැබැයි මමයා එහෙම නැත්තම් මේ සක්කාය දිට්ඨිය කියන්නේ ඔක්කොම දැක්කා. රූපේ දැක්කත් සද්දත් ඇහුවා, ගන්ධ රස පහස ඔක්කොම ලැබුණයි කියලා. ඉතින් ඒක අභියෝගයට ලක් වෙනවා. රූප බලනකොට සද්ද අහන්න බෑ කියලා. ඒ නිසා යෝගාවචරයට කලන්ත වෙනවා. හිත කරකවන්න පටන් අර ගන්නවා. වක්කාර ලකුණු පහල කරනවා. තෝන්තු ගති පහල කරනවා. අපත්‍ය ලකුණු පහල කරන්න පටන් අර ගන්නවා. මේ කාලය ඊටාම තුනී කොටසට කඩලා දකින්න වෙලාවේදී අහන්න බැරි බව තේරුම් ගත්ත දවසක යෝගාචර තේරෙනවා මේක තන්නේ කර මේ හිතාලු හිතලුවක් මිස කිසිම චිත්තක්ෂණයක අපි ඉඳුරම් පහෙන් වැඩ කරන්නේ වැඩ ගන්න බෑ ඒ මොකද විඥානය තමයි ඒක තීන්දුව කරන්නේ කොයි දෙන්නද සම්බන්ධ කරන්නේ කියලා ඒ සම්බන්ධ කරනට අනිත් ඔක්කොම අසම්බන්ධ භාවයටපත් වෙනවා ඉතින් සතියෙන් ඉඳලා කවදා හරි මම මේ ආනාපානයට හොඳට හිත යෙදිලා ගත කරන වෙලාවේදී ওই උඩ යන ආශයන්තරවල ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වැඩ කරනවා පිටපත සද්ද ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ සද්ද නැති වෙලා නෙවෙයි. අපි අවධානය අතෙන්ට নিমগ্ন වුණාට පස්සේ මුළු හදින්ම ආනාපානට බැස්සොත් කයවත් නොදැනී යනවා. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න බවත් නොදැනී යනවා. ශබ්දත් අපෙන් ඈත් වෙනවා. ගන්ධ රස පහස ඔක්කොම ඈත් වෙනවා. මේක තේරුම් අරගන්නකොට ආනාපානට নিমগ্ন වෙන්න নিমগ্ন වෙන්න මේ ඉඳුරම් පහෙන් එකයි වැඩ කරන්නේ එකක් වැඩ කරනවා කියන්නේ අනිත් පහක් නැති කරනවා මේ බව දැනගත්තොත් ඒ යෝගාවචරයට මේ විඥාන කයෙන් විඥාන කය කියලා හයක් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. මේ දකින දකින එක අල්ලගෙන බදාගෙන කතන්දර ගොත කොතා මන මන නිමිටි ගනිමින් ව්‍යංජන අඩ ව්‍යංජන ගන්න නිසා ඒකෙන් හොඳට පෙන්නනවා ඒ නිසා අමතක වෙච්ච කොටස් පිළිබඳව අපි අයිතියක් ඇතුව කතා කරාට අපිට අයිතියක් නැහැ. ඒ නිසා අපදානේන සම්පායති කියලා චරිතයෙන් සපේලා උත්තර දෙන්න ගියොත් ඒ යෝගාවචරයට ලැබෙන ලැබෙන අත්දැකීම අනුව මේ විඥාණය හරියට ස්වංක්‍රීය ටෙලිෆෝන් හොපාරු මධ්‍යස්ථානයක වගේ එහෙන් එන පණිවිඩය මේකට සම්බන්ධ කරනවා මෙහෙන් එන පණිවිඩය මේකට සම්බන්ධ කරනවා එක සැරයකට එක වයරකයි තියෙන්නේ ඒකෙන් මේකෙන් ඒකෙන් මේකෙන් ගහගෙන යනවා කොච්චර වේගෙන් ගහගෙන යනවද කියනවනම් පහම එක සැරේ වැඩ කරනවා වගේ පෙන්නවා මේ මේ මායාව තිබුණේ නැත්තම් මම කියන සංකල්පය ගන්න බෑ මාය මම කියන සංකල්පය ගන්න පහම එක සැරේ වැඩ කරනවා කියන ආඩම්බර ගතිය. thin slicing of time කාලේ තාම කුඩා කොටස් වලට කඩලා කඩලා කඩලා කඩලා සතියේ තරම්ම දියුණු කරලා රූපේ බලන වෙලාවේදී බලන්නේ විතරයි එතන ඉන්නේ අහන්නෙක් නෑ ගඳ බලන්නෙක් නෑ රස බලන්නෙක් නෑ පහස ලබන්නෙක් නෑ කියන එක තේරුම් ගත්තොත් තේන විඥානය කොච්චර යොහුසුලුව එකට එකට එකට එකට සම්බන්ධ කරලා පෙන්වනවා කියලා. ඒක මහසිසි ආඩෝ ස්වාමීන් වහන්සේගේ පොතේ ලියනවා අන්ධකාර ගිනි පෙළක් කරකවනකොට ගිනිවක් ගිනිවලල්ලක් පේනවා. ඉතින් ඒ වුණාට ඒ මොකද දෘෂ්ටි පැවැත්මත් අන්ධකාරයේ බලපත්‍රකමත් ගිනි අඟුර දිදුලන ගතියත් නිසා අන්ධකාරයේ ගිනි පෙළෙල්ලක් ඉන් පෙළෙල්ලක් කරකැවුවොත් වලල්ලක් පේනවා. නමුත් අපි හොඳටම දන්නවා බලල්ලක් එතන නැහැ පෙනෙල්ලක් තියෙන කියලා. නමුත් මේ තමයි අපේ දෘෂ්ටි මායාවේ හැටි. ඒ නිසා ගත කරන වේලාවක මම බලන්නේද්ද අහන්නේද්ද ගඳ බලන්නේද්ද රස බලන්නේද්ද පහත ලබන්නේද්ද නැත්නම් විඥානයේ විසීම විඥානයේ මනෝ විඥානීය ගත කරන්නේද්ද කියලා යෝගාවචරයා Taman පිළිබඳ විවේචනාතෝ බලන්න පටන් අරගත්තොත් මෙතන චරිතයක් නැහැ. පෞරුෂත්වයක් නැහැ. මෙතන තියෙන්නේ එහෙම්බෙන් ආපු කැලී ටිකක්. අන්නේ කැලී ටිකෙන් මේ චරිතයක් ගොඩනගනවා, පෞරුෂත්වයක් ගොඩනගනවා, මමෙක් ගොඩනගනවා, ඇත්තෙක්. ඇති බවක් සඳහන් වෙනවා. නමුත් ඒ වගේ ඇති භවෙයි පහෙන් එකක් නම් තියෙනවා. ඊටු ටික පුස්ස. ඊටු ටික හිතින් මනාගත්ත දෙයක්. හිතින් මවාගත්ත දෙයක්. අන්න මේ මවාගත්ත දේ හිතින් මවාගත්ත දේ හරහා අර ප්‍රත්‍යක්ෂයට ගොඩක් අතිශෝක්ති දාලා අතින් දාලා තමයි මේ කතා කරන්නේ. හැබැයි මිනිස්සු අහිංසකයි. හිතන්නේ මේ ඔක්කොම ප්‍රත්‍යක්ෂය කියලා. ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරන ක්‍රමයට නෙවෙයි විඥානය ඇදිලා තියෙන්නේ. ඒ නිසා මෙයා තේරුම් ගන්න තේරුම් ගන්න එකක් පිළිබඳව එක සංඥා එක බාහිර ආයතනයක් හෝ අජ්ජත් ආයතනයක් හෝ බැස ගන්න බැස ගන්න බැස ගන්නට අනිත්‍ය වයින් ඈත් වෙනවා. ඒක නිසා ආනාපානය කියලා මේ කාය පොට්ටබ්බ ආයෝ පොට්ටබ්බ ධාතුව කයේ ඇවිල්ලා වැදෙන ගතියට හොඳටම හිත නිමග්න වුණොත් ඒ යෝගාවචරයට ඒ වෙලාවේදී බාහිරේ සද්ද ඇහෙන්නේ නැතුව යනවා වේදනාව නොදෙනී යනවා හිතවිලි නැතුව යනවා ආනාපානෙම හිත තියාගෙන ඉන්න පුළුවන් වෙනවා. එතකොට පේන ආනාපානයත් සතියෙන් තොරව පේන ආනාපානය සම්පූර්ණයෙන්ම දෙකක්. මේ විදිහට රූප වේදනා එහෙම නැත්නම් බාහිර සද්ද වලින් නිමක් නැති වෙලා හොඳට ආනාපානෙටම උච්ඡන්න වාසන්නව හිත තියාගෙන හිටියොත් මේ එක ආස්වාසයක් ඇතුළත ආස්වාස ලක්ෂ ගණනක් තියෙනවා. ගැස්සි ගැස්සි ගැස්සි ගැස්සි තමයි මේ ආස්වාසය සිද්ධ වෙන්නේ. මේ මේ එක ක්‍රියාවක් නෑ. මෙතන ක්‍රියාවලියක් තියෙනවා. එතකොට මේ ආස්වාසයේ තිබුණ හිත ප්‍රස්වාසයට යනකොට ආස්වාස ප්‍රස්වාස දෙක මැද හුලංගන දෙනුවක් නැති චිත්තක්ෂණයක් හරහා තමයි ආස්වාසයේ 100%ක්ම ඉවර තමයි ප්‍රස්වාසයට යන්නේ. ප්‍රසවාසයේ 100ක් විතර තමයි ආශ්වාසයේ රණින්සයි අතරමැද හරියේදී ආශ්වාසයේ කෙලවර සහ ප්‍රශ්වාසයේ කෙලවර කිසිම අත්දැකීමක් අපි ලබන්නේ නැහැ. නමුත් ගිනි වලල්ලක් වගේ අන්ධකාරය කරකවනකොට අපිට පේන ආශ්වාස ප්‍රශ්වාස දිගට පේනවා. හොඳට සියුම් වෙලා කායනුපසන හොඳට තීක්ෂණ බුද්ධිමත්ව බැලුවොත් ආශ්වාසයේ කෙලවර හිස් තැනකට ගිහිල්ලා අසරණ වෙලා ගඟේ වැටිච්ච මිනිහා වගේ ඊගාටෙන් ප්‍රසවාසය අල්ලගෙන තමයි අපි මේ ජීවිත ජීවිතේ ගැට ගහගන්න. ප්‍රසවාසී වුණාට පස්සේ ඊගාටන ආස්වාසිය අල්ලගෙන තමයි මේ ජීවිතේකට ගහන නිසා මේක අතරමැද ගොඩාක් යටිපහුව වෙනවා හිස්තැන්. යෝගාවචරය ආස්වාසයටම හොඳට හිත යොදලා බැලුවොත් ආස්වාසිය ඇතුලේ ලක්ෂයක් විතර පුංචි පුංචි ආස්වාස තියෙනවා. ඒ දෙකක් අතරමැදත් හැම වෙලාවෙම හිදසක් තියෙනවා. ඒක නිසා මේ විඥානයාගේ පැවැත්ම කියන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ දෙක අතර ඇතිවීමින් නැතිවීමෙන් ඇතිවීමින් නැතිවීමෙන් ඇතිවීමින් නැතිවීමෙන් යන සීඝ්‍ර ධාරාව කොච්චරද කියනවනම් එක දිගටම තියෙනවා කියන පෙන්වන තරමට මේ ඇතිවීම නැතිවීම වේගය වැඩි ඒක සාමාන්‍ය ඇහැට පේන්නේ ඒක දකින්ද රූප බැලීම නතර කරලා ශබ්ද ඇහිව නතර කරලා ගඳ බැලීම නතර කරලා රස බැලීම නතර කරලා පහසටම හිත තියලා පහසෙහිම ගත්ත අරමුණේම নিমগ্ন වෙලා බලා ඉන්නකොට එතන එතන එතන එතන එක චන භංගුරව කියලා වචනේ පාවිච්චි කරන්නේ. කනමත්තක් ඨිතික සමාධියක් තියෙනවා. මෙතන ආස්වාස් ආස්වාසික පොඩි කොටසක් සිද්ධ වුණා ඊට පස්සේ හිතනක් ගිලා ඒ ආශ්වාසයම තව පොඩි කොටසකට යනවා ඊගායකට ඊගාව කොටසට යනවා මෙහෙම මෙහෙම මෙහෙම ආශ්වාසයක් ඇතුලේ වැඩ රාජකාරී ගොඩාක් යනවා ප්‍රශ්වාසයක් ඇතුලේ වැඩ රාජකාරී ගොඩාක් යනවා අන්න ඒ වෙලාවේදී යෝගාවචරණ තේරෙනවා මේ බලානේටි වම දකුණ වුණත් ආශ්වාස ප්‍රශ්වාසයේ වුණත් පිම්බීම හැකිලි වුණත් මේ වැඩ කටයුතු වල පුංචි අංශුවක් ගත්තොත් ආශ්වාසයේ නෙවෙයි ආශ්වාස කොටසක් ගත්තොත් ආශ්වාසයේ අංශුවක් ගත්තොත් පිම්බීමේ කිරීමේ අංශුවක් ගත්තොත් සක්මණේ අංශුවක් ගත්තොත් ඒ වගේ කිසිම වෙනසක් නැහැ. ඔක්කොම සමානයි. නමුත් මේ ආශ්වාස කියලා කඳ කොට ගන්නකොට ප්‍රශ්වාසයෙන් වෙනස්. ආශ්වාස කියලා කඳ කොට ගන්නකොට පිම්බීමෙන් වෙනස්. ප්‍රශ්වාසයෙන් ආශ්වාස කියලා ගන්නකොට හැකිලීමෙන් වෙනස්. වමෙන් දකුණෙන් වෙනස්. නමුත් පුංචි පුංචි කොටස් වලට කඩලා බැලුවොත් ආශ්වාසයේ එතන ඇති වෙන ඒ ගොජේ එතන ඇති වෙන මේ කම්පන වේගය ගත්තොත් ක්‍රියාව මොනවා වුණත් කම්පන වේගය එකමයි. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් හයිඩ්‍රජන් අණුවක් අරගෙන කඩලා බැලුවත් හීලියම් අණුවක් කඩලා බැලුවත් ඒකේ තියෙන්නේ මැද න්‍යෂ්ටිය තියෙන වටේ නියුට්‍රෝන කැරකෙන්න පටන් ගන්නවා. ඉස්සර කිව්වා මැද තියෙනක ධන ආ ආවේගයක් තියෙන වටේ කටේකම ඍණ ආවේගයක් තියෙන කියලා. එතකොට හිතුවා ඉස්සෙල්ලම නම් හිතුවා හයිඩ්‍රජන් කියලා කියන්නේ ආය කඩන්න බැරි එකක් කියලා. ඒකයි මූල ද්‍රව්‍යයෙන් නම දාගත්තේ. හීලියම් කියන කඩන්න බෑ ඒක. නමුත් පස්සේ බලන්න තේරෙනවා හයිඩ්‍රජන් වල තියෙන නියස්ටයක් සාකාරකන අංශු හීලියම් වල තියෙනවා. මේ දෙක කඩන්න පුළුවන් කිව්වට පස්සේ හිතුවා නෑ නෑ මූල කොටස හයිඩ්‍රජන් හීලියම් නෙවෙයි ඒක ඇතුලේ තියෙන නියස්ටිය සහ ඒක වටේ කරකවෙන ඉලෙක්ට්‍රෝන වෙන්න ඇති කියලා. ඒක තමයි දෙයයන්anse මැව්වේ. ඒකෙන් තමයි විවිධත්වය ආවේ මෙව්වනම් කඩන්න බෑ කියලා. මෑතකදී ඒකත් කැඩුවා. සබ් ඇටොමික් පාටිකල්ස් වලට කැඩුවා. කැඩුවට පස්සේ වෙන ඔය දෙක විතරක් නෙවෙයි තව ගොඩක් තියෙනවා පොසිට්‍රෝන තියෙනවා ක්වැක්ස් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ මේක දිහා කඩන්න ගියාට පස්සේ කොයි එක කැඩුවත් සමාන ශක්තිය ටිකක් තියෙනවා. හයිඩ්‍රජන් වල තියෙන සමාන ශක්තිය තමයි හීලියම් වලත් තියෙන්නේ. නමුත් එක ගොනුවකට හැඩ ගැහුණට පස්සේ හයිඩ්‍රජන් හැසිරෙන හැසිරීම සහ හීලියම් කියන මූලද්‍රව්‍ය හැසිරෙන වීරිබ වෙනස්. හැබැයි මුල මූල ශක්තිය හැම එකෙම එකයි. ඊට පස්සේ ශක්ති සංස්ථිති නියමයක් අපි ගෙනාවා. ගෙනල්ලා කිව්වා මේ එක දෙයක් යන දෙයක් බාටපත් වෙනවා මිසක්කා මේ ලෝකයේ ශක්තිය කිසිම තැනක පිරීමක් වෙන්නේ නැහැ. කිසිම තැනක වැඩෙන්නේ නැහැ. ඒ ශක්ති ගොනුවක් තියෙනවා. ඒක ඒක නියතයක්. ඒ නියතේ එක එක හැඩ ගන්නවා. හැඩ ගන්න ගන්න වෙලාවට එක එක නම් දැම්මට මූලික ප්‍රභවය එකයි. ඒ වගේ ආස්වාස දිගේ පල්ලයට බැස්සත්, ප්‍රස්වාසයේ දිගේ පල්ලයට බැස්සත්, පිම්බීම දිගේ පල්ලයට බැස්සත්, හැකිලිම දිගේ පල්ලයට බැස්සත්, වම දිගේ පල්ලයට බැස්සත්, දකුණ දිගේ පල්ලයට බැස්සත් යම් වෙලාවට යෝගාවචරයට මේ විඥාන කාය වශයෙන් බලන්නේ නැතුව විඥානයේ පුංචි පුංචි කොටස් වලට කඩලා බැලුවොත් හැම තැනම තියෙන කම්පන වේගයක් විතරයි. ඉතින් බුදුරජාණන්සේ අහනවා මේ කම්පන වේගේ ගෑනු ගති පිළිමි ගති තියනවාද කියලා. බුදුරජාණන්සේ අහනවා මේ කම්පන වේගේ හොඳ නරක තියනවාද කියලා. මේ කම්පන වේගේ වම දකුණ තියනවාද කියලා. මේ කම්පන වේගේ හරි වැරදි තියනවාද කියලා. මේ කම්පන වේගයේ සාධාරණ අසාධාරණ තියනවාද කියලා. මේ කම්පන වේගයේ යුක්ති අයුක්ති තියනවාද කියලා. ඇත්ත වශයෙන් කඩන කඩන කඩන අඩියට යනකොට නම් ওই කිසිම ද්වේතාවයක් නැහැ. ඉතින් ශක්තිය මේ විඥානයේ විසින් මේව ගොනු කෙරුවට පස්සේ එක එකට විවිධ නම් දීලා චර්ච දීලා හරි වැරදි දාලා යුතුය අයුතු දාලා සාධාරණ සාධාරණ දාලා මුළු ලෝකයක් ප්‍රශ්න මේ තුල පමණයි අසහනෙ හිටින්නේ. අර මූල ශක්තිය වල කිසිම අසහනයක් හිටින්න විදියක් නැහැ. ගෑණිකෙන්ගේ හිටියත්, පිරිමිකෙන්ගේ හිටියත්, අත්‍රාණික දෙක හිටියත්, ප්‍රාණ දෙක හිටියත්, ඒ ශක්තිය අඳුනන්නේ මම ඉන්නේ ගෑණියකද පිරිමියකද කියලා. ඒව අඳුනන්නේ මම ආස්වාසයේද හුවා දක්වන්නේ ප්‍රස්වාසයේද කියලා. පිම්බීමද හැකිලීමද කියලා. එහෙම නැත්නම් වම දකුණද කියලාවත් හඳුනාගන්නේ නැහැ. ඒ ශක්තිය වලට නම් පට බඳින්න බෑ. ඉතින් අපි මෙව්ව අරගෙන හයියෙන් හුස්ම ගන්න මිනිහට ඇදුම රෝගය කියලා කියනවා. කෙටියෙන් හුස්ම ගන්න එක නාට ෂෝට් බ්‍රීතිං කියලා වෙන ලෙඩක් දාගන්න. සාමාන්‍ය උතුර ගන්න මිනිහට සාමාන්‍ය මිනිහයි කියලා කියනවා. මේ හුස්ම මෙව්ව දන්නෝ නම් පිස්සු ලෝකයක් කියලා. ඒවෝ එකක්වත් දන්නේ ඒව එකක්වත් දන්නේ නැහැ මේ ගෑනුවකද පිරිමැකද මේ ලෙඩක්ද මේ මේ කක්කල් කැක්කද මේ සුවාතේද මේ ඇදුමද මොකක්වත් දන්නේ නැහැ. ඉතින් මෙව හදාගෙන මේ අණුව මෙව අඳුන ගන්න ගන්න ගන්න අසහනෙ වැඩි ආතතිය වැඩි අපි කතා කරන්නේ ඔය හඳුනාගත්ත කුට්ටි වලට තමයි. කාය වලට තමයි. ඒවට අපි රෝග නම් දෙනවා අනවම්ම නම් දෙනවා නමුත් අපිට මේ දේ ඒ බවටපත් වෙන්නේ මේක බිඳ බැලීමේ හැකියාව නැති නිසා අඩු කරලා වතුරු ගහලා විසුතුරු කරලා බැලුවොත් මේ ඔක්කොම එකම ප්‍රභාවයකින් හටගන්නවා. ඒ බව දැනගත්තොත් මේ පෘථග්ජනය වහකයි. මොකද ඒ තරම් මේ කුට්ටි බදාන මේ අම්මගේ තාත්තලේ කියලා බෝධලේ තියාගෙන අනන්‍යතාවයක් හදාගෙන මේ රණ්ඩු සරුවල් හදාගෙන පෙන් කරච්චලේ රණ්ඩු සරුවලේ මේ ඔක්කොගෙම තියෙන එකම දේ මෙන්න මේ එකම මේ පොදිය දෙකට බෙදලා දෙක ගැටලා ද්වේතාවයක් ඇති කිරීමේ සුන්දර එහෙම නැත්නම් කඩප්පුලි කියලා කියන්නත් පුළුවන් නොකෑමන දහපතුරා මේ මායාකාරී ගතිය තමයි විඥානය කියලා කියන්නේ. ඉතින් මේ විඥාණය තමයි හැම දෙයකම මුල් වෙන්නේ. ඒ නිසා විඥාණයට පුදුවන් වේද විඥානයේ කඩප්පුලිකම දකින්න. කද්දා තිතන්න බෑ. ඒක හරියට මැජික් කාර්යය තමන්ගේ මැජික් ටික කට්ටියට පෙන්නයි වගේ. පෙන්වුවාට පස්සේ බඩ රස්සාව නෑ උක. ඒ නිසා මැජික් එක මැජික් එකක් වශයෙන් නොවි සත්‍යක් වශයෙන් පෙන්වන්නේ හරහා තමයි මැජික් දර්ශනේ යන්නේ. ඒ නිසා මේ විඥානේ හැම වෙලාවෙම දෙකට බෙදලා දෙක ගටන්න උත්සාහ කරනවා මිසක් තමන්ගේ ප්‍රകൃතිය වසංගන්න විශාල ප්‍රයත්නයක් තියෙනවා. ඒ නිසා කවදා හෝ විඥානයේ ස්වરૂපය දකින්න දෙකට බෙදීම නතර කරලා දෙකට බෙන් කිරීම නතර කරලා මේක එකකට එනකම්ම මේ ඔක්කොම තියෙන එකම ශක්ති ටිකක් අරක හොඳයි මේක නරකයි කියන්න හෝ මේක යුතුයි මේක අයුතුයි කියන්න හෝ මේක හරි මේක වැරදි කියන්න ගිය ගමන් විඥානයේතර අතිරේක ලාභයක් අරගෙන එයා විනිශ්චයකාර পদවියක් ගන්න. එයාට විනිශ්චයකාර পদවිය අරගෙන දිගට භාවනා කරන යනකොට සතිය වැඩිලා වැඩිලා වැඩිලා ශක්තිමත් වෙච්ච දවසක තේරෙන පටන් ගන්නවා. අපි ආනාපාන යෝගාවචරේකට සම්බන්ධ කරලා කිව්වොත් එහෙම නැත්නම් නිදර්ශනයක් ගන්න කිව්වොත් ආස්වාසේ පටන් ගන්නකොට ප්‍රස්වාසයේ වෙනස් වූ සුවිශේෂී ලක්ෂණ ගොඩක් ආනාපාන ආස්වාසේ තියෙනවා. ආස්වාසේ සීතලයි, දිගයි, නාසයේ අතන වදිනවා. ආදි වශයෙන් ප්‍රස්වාසයේ උණුසුමයි සමාට අරිට වෙඩි දිග නැත්නම් කොටයි එක වෙන තැනක වදිනවා නැත්නම් එතන වදින කියලා පැහැදිලිවම ආධුනික යෝගාවචරයට මේ ආස්වාසේ ප්‍රස්වාසයේ නෙවෙයි. මේ ප්‍රස්වාසයේ මේක ආස්වාසේ නෙවෙයි. මේ ආස්වාස් ප්‍රස්වාසයේ නිසා මේ ආස්වාසයේ ඉන්නකොට ප්‍රස්වාසයේ නෙවෙයි විතර මේක සද්දිකුත් නෙවෙයි වේදනාවකුත් නෙවෙයි හිතවිල්ලකුත් නෙවෙයි කියලා මේ වෙන්කොල්ල රස බැලීමේ හැකියාවක් විඥාණය කරලා පෙන්නනවා අපට. ඒ වෙලාවේදී අපි විඥානයේ සේවයේ යොදවනවා. වෙන්කල බලපන් මේක ආස්වාස මේක ප්‍රස්වාස. මේක හොඳට පිට හිත නොයන හිත පිට නොයා ආස්වාස් ප්‍රස්වාසම තියානේ හිටියොත් ටික වේලාවක් යනකොට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ කීකරු වෙනකොට මේ දෙක වෙන් කරගන්න බැරි තත්යකටපත් වෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙනවා හැබැයි මේ ආශ්වාස දෙමේ ප්‍රශ්වාස කියලා මෙනෙහි කරගන්න බැරි දෙකම පොදු ලක්ෂණ පෙන්වන දැනකට යනවා. අන්නේ පොදු ලක්ෂණ පෙන්වන තැනට යනකොට විඥානේ අපහසුරපත් වෙනවා. දැන් මෙයාට අර ද්වේතාවේ නැති වෙන්න හදන්නේ භාවනා නිසා. ඒකට විඥානේ নানা ආකාර ලනු දෙනවා මේ යෝගාවචරයට. අයියෙන් උස්ම ගනින් ඔන්න කෙලවෙන්න හදන්නේ, මැරෙන්න වගේ යන්නේ, උස්ම නැතිෙන්න වගේ හදන්නේ කියලා ඉතින් ආයසරයක් සුවාසිය අදින්න පටන් අර ගන්නවා. එයා කියනවා කිය වෙනවා මේ හොඳට වෙන් කළ දකින්න පුළුවන් ආස්වාද ප්‍රසආස දෙක සම වෙනකොට සැකයක් මතුවේ. මම මේ සමතෙද කරන්නේ මම විපස්සනාද මේ කරන්නේ මේ භාවනා වැඩෙනවද නැත්නම් පස්සට එනවද දැන් සතිය නැති වෙලාද මේ ෂෝක් එකට මේ ආශස් ප්‍රසස් කියලා වෙන් කළ දකින්න පුළුවන් දැන් දැක දැක දන දන වෙනස් වෙලා මේ ඔක්කොම විඥානයේ Taman ඔය හෙලි වෙන ගතිය මැජික් කාර්යයේ මැජික් එකේ හෙලි වෙනකොට එයා විවිධාකාර ක්‍රම යොදනවා මිනිස්යාගේ අවධානය නොමග ඇරලා ඇස්බැඳුම ඇත්ත කරන්නේ එයා කැරකෙන බෙරයක් ළඟ තියාගෙනවා. සටසටසටසට ගාලා ගහන්න පටන් අරගත්තාම මිනිස්සුගේ අවධානය පැත්තට යනවා. වේදිකා සරසිලි වගේක් කරනවා මෙයා. සංගීතය දානවා. දාලා මිනිස්සයාට අර මේ ඇස් බඳුම සත්‍ය කරලා පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඔව් ආනාපානිය හොඳට බලනකොට මේ දෙක අතර වෙනස අඩු වෙගෙන යයි. මේක භාවනා ජීවුණක් කියලා සලකන්න. ප්‍රතිපදාවේ ජීවුණක් කියලා සලකන්න. මෙනෙහි කරන්න බැරි වුණාට කමන්නේ අතාරින්න එපා. ඒ බුදුම ස්වාමීන් වහන්සේලා ඔය මෙනෙහි කිරීම පිළිබඳ හුඟක් දක්ෂයි. ඒ ස්වාමීන් වහන්සේලා මේ කතාව කියන බිම්බීම හැකිලිම හරහා එතකොට කියනවා බිම්බීම හැකි බිම්බේ වෙලා බිම්බිනවා කියලා මෙනෙහි කරනවා. හැකිනවා කියලා හැකිනවා හැකිනවා කියලා මෙනෙහි කරනවා. මේ විඥානයේ කෘත්‍යය. යම් වෙලාවක බිම්බීම හැකිලිම සමවේගනේ එනකොට කලබල වෙන්න එපා. හීන්දාඩි දාන්න යන්න එපා. දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. දෙකටම පොදු තනි වචනකින්. ඊට පස්සේ ඒකත් සංසිඳනකොට විඥානය තවත් අපහසුටපත් වෙන ආහාර නැතුව. විඥානය තවත් අපහසුටපත් වෙන පොහොර නැතුව. එතකොට මේ ඇඟේ පලු පලු ගැහෙන්න පටන් ගන්නවා. කූඹි දුවනවා, වතුර වහිනවා, රත් වෙනවා, එක පැත්තක සීතල වෙනවා, එක පැත්තක රත් වෙනවා, පැද්දෙන්න පටන් ගන්නවා. කොහොම හරි අර ආනාපානයාගේ විපරිණාමය හරහා අඛණ්ඩව හිත පවත්තගෙන ගියොත් විඥානයේ පචේ එළි වෙන නිසා විඥානයේ මේ යෝගාවචරයේ ඔළුවට විවිධ වංචනික ධර්ම දාලා කොහොම හරි මේක කඩන්න රූප පෙන්නනවා. ඇහැට නෙවෙයි හිතට රූප පෙන්නනවා. ආ මේ තමයි උඹේ මැරිච්ච අත්තම්මා ඕ බලාපන් හැරමිටියක් ළඟට අරගෙන උඹට කතා කරන්න හැටි. ඉතින් හිතනවා අත්තා එන්නේ නැතුව මොකද අත්තම්මා ආවේ? අත්තමට පිං ඕන වෙලා වෙන්න ඇති. ඕන්න එයා භාවනා පැත්තක තියලා දැන් කල්පනා කරනවා සාංගික දානයක් දෙන්න ඕනේ. අත්තම හරි කැමති උක්දඬු හපන්නේ ඒ කාලේ අන්තිම වෙනකොටම බැරි වුණා. දැන් උක්දඬු ටිකක් හොයාගන්නවා. දැන් භාවනා ඔක්කොම ඉවරයි. අර අත්තමත් එක ගනුදෙනු යනවා. එහෙම නැත්නම් බුදුහමසොප් වෙනවා. එහෙම නැත්නම් ජේතවනාරාම වෙනවා. මේ ඔක්කොම පෙන්වීමෙන් කරන්න දන්නේ අර ගමන වළක්වන එකයි. ඉතින් කී ලක්ෂ වාරයක් යෝගාවචරයට සිද්ධ වෙයිද මේ අතරමඟදී පෙන්නන දේවල් වලට ව්‍යංජන නිමිති ගන්න නැතුව අනුව්‍යංජන ගන්න නැතුව ඒවට පිවිසෙන්නේ නැතුව ඒව ගැන කතා කරන්නේ නැතුව ඒව අභිරමණය කරන්නේ නැතුව අර ආස්වාස ප්‍රස්වාසී විපරිණාමේ දිගේම යන්න කිසිම කෙනෙකුට කවමදාකවත් මේ ලෝකේ කරන්න බෑ අනිවාර්යයෙන් මේ විඥානය දෙන ලනු කනවා කෑවට ස්ථිරහානියක් වෙන්නේ නැහැ. හරියට කමඨාන සුද්ධ වෙනවා නම් යෝගාවචරයට උපදේශයක් දෙනවා ඒ මොනවා පෙන්නුනත් ඒව දිගේ හොයන්න බලන්න යන්න එපා. ඒව අතරින් හරි බලන්න ආශස්වල් සාස්ත්‍රය යන්න පුළුවන්ද කියලා. ඒව අතරින් හරි බලන්න ඉන්නේ ඉරියව්ව බලන්න පුළුවන්ද කියලා. කියලා විශ්වාසය ඇති කරලා තියලා ඒක කියනවා ප්‍රත්‍යක්ෂණය කියලා උරගා බැලීමක් කරලා ඒ දිගේම යන්න ගත්තොත් ඒ යෝගාවචරය එනවා ඒක තැනකට කැළම හුස්ම නැහැ. හුස්ම දැනෙන්නෙම නැහැ. එතකොට තියෙන ආසත් ප්‍රසාද දෙක වෙන් කරගන්න බැරි ප්‍රශ්නයක්වත් නම් කරගන්න බැරි ප්‍රශ්නයක්වත් නෙවෙයි. කොහොමද මේක වෙන්නේ? අපි අව මේ හුලඟෙන් ජීවත් වෙන සත්තු ආසස් ප්‍රසාදෙන් ජීවත් වෙන සත්තු ජීවිතය පවතින කරන අත්‍යන්ත දේ තමයි හුස්ම ටික. ඒකට කියන කාය සංකාර කියලා. කාය සංකාර සංසිදෙනවා. සංසිදුනට පස්සේ එතෙන් දෙනකමුත් ගොඩාක් බය කරනවා. ගොඩාක් සැක දේවල් දානවා. ගොඩාක් අනිශ්චිතතා බය ඒකාකාරීකම අසරණ ගති රාශියක් පහු කරගෙන යනවා දිගට මේ කෙටියට මතක් කරාට සිද්ධ වෙනකොට එහෙම ගිහිල්ලා මේ හුස්ම ගැනීමක් තොරව වගේ මේ පැවැත්ම තාම තියෙනවා මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ සතිය ගැඩිලත් නැහැ සමාධිය ගැටලක් නැහැ. කියලා යෝගාවචරයට පුළුවන් වෙනවා මේ අර කියපු අජ්ජත් ආයතන බාහිර ආයතන දෙකෙන්ම සමුගත්ත ඒ විඥානයේ පැවැත්ම පෙරලන බව දැන ගැනීමක් ක්ලාන්ත වෙලා නැති බව දැන ගැනීමක් දින්ද කියලා නැති බව දැන ගැනීමක් ආවට පස්සේ විඥානේ මෙතෙන්ද ගේනකොට යෝගාවචරයට ගොඩාක් ලනු දීලා යෝගාවචර අමාරුවේ දාලා සෑහෙන වෙහෙසක් කළා තමයි මෙතෙන්ද ගේන්නේ. ඒ නිසා යෝගාවචරයට සිද්ධ වෙන අය අතරමැදදී තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණය තේරුම් ගන්න වෙනවා. හුඟ දෙනෙක් ඒක තේරුම් ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා අපි පඬිතුයෝ කියලා. නමුත් මෙතෙක් කල් අපි මොන ලණුවක්ද කාලා තියෙන්නේ මේ ආස්වාද ප්‍රසවාස කියන ඔක්කොගෙම තියෙන හුදු ශක්තියක් විතරයි එතෙන්ට කිට්ටු කරගෙන එනකොට විඥානය අපිට නානා රූප බහු රූපෝලම් පෙන්නලා අපිට හීන පෙන්නලා සංඥා පෙන්නලා හැම එකකදීම අපි නතර කරලා හැම එකටම හේතු කරුණු අහන්න ගිහිල්ලා නඩු කියලා රණ්ඩු කරලා කවදා හරි හිතුවොත් ආශ්‍රද ප්‍රසවාසය දැනෙන්නේ නැති මට්ටමේදී මේ විඥානය පවතින්න පුළුවන් කියලා ඒ වෙලාවේදී පේනවා දැන් විඥානයේ අජත්ත බහිද්දා ආයතවලින් ස්වාධීනව ඒ කියන්නේ ඉන්ද්‍රිය බද්ධ නැති විඥානයක පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම නඩත්තු කරන්න කල යුත්තේ මොකද්ද කිව්වොත් යමක් නොකර ඉන්න එක විතරයි. මේක උපේන එක අමාරුයි. ඒක පොඩි එකක් නෙමෙයි. අපි හිතමු හිතමු කොහමද උපයගත්තා කියලා. උපයගත්තට පස්සේ මේකට බාධා නොකර මේක පවත්තන දේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒක හරියට කඹේ තනි කඹේ ඇවිදිනවා වගේ. තනියේ දණ්ඩක ඇවිදිනවා වගේ මේ යෝගාවචරයට තේරෙනවා එක සමබර භාවයක් තියෙනවා ඒ සමබර භාවය යනවනම් කඹේ යන්න පුළුවන් තනි පීල්ලේ කෝච්චි පීල්ලේ ඇවිදිනකොට තනියේ දණ්ඩේ යනකොට සමබර භාවයක් තියෙනවා යනකොට මේ පොළවේ ඇවිදිනවා වගේම සමබර භාවයක් ගන්න පුළුවන් හැබැයි පොඩ්ඩ මිස්සුනොත් පැටර්න් අන්න වගේ ඉතින්ද ගියාට පස්සේ දැන් අපි මේ විපස්සනා පැත්තේ මේ කතා කරාට මේක සමත පැත්තේදී පෙන්වන්නේ චතුත් ධාන සමාධිය කියලා ආනාපානේ නොපෙනී යනවා කියන. ඔබේ යෝගාවචරයේ වැඩේ යනවා. දැන් ඔක්කොම සිද්ධ වෙනවා මිසක කරන දෙයක් නැහැ. ඒක වුණත් විස්තර කරන්නේ සමත පිළිබඳ විශේෂඥ ස්වාමීන් වහන්සේලා කියනවා ඇත්තටම මේ වෙලාවේ හුස්ම නැද්ද කියලා බැලුවොත් බලන්න ගිය ගමන් හුස්ම පේනවා. නෑ මේක මේ භාවනාවේදී ආපු தත්ත්වයක්. මම මේකට උපේක්ෂාවෙන් මෙහෙම යන්න දුන්නයි කිව්වොත් චතුත්ථ ධාන සමාධිය සමාදින්න පුළුවන්. සැප ලැබෙනවා. මේ වෙලාවේ විමසුන් නොන දැම්මොත් හුස්ම తీනව නැද්ද කියලා හුස්ම පේන්න පටන් ගන්නවා. ආයශනේ කය චතුත්ථ ධානයට යන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්වයක තියෙද්දී කවදාකවත් යෝගාවචරයක පරීක්ෂා නොකරොත් ඉන්නේ නැහැ හැම වෙලාවෙම උකට ඇඟිලි ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙනවා යේන යේන යමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඔබ මේ ලැබපු චතුත්ථ ධානය පිළිබඳව මඤ්ඤණා කරන්න ගියොත් ඔබට ඒකත් නැති වෙනවා. ඒක වෙන දෙයක් වඩටපත් වෙනවා. පුළුවන් ද මේ ලැබිච්ච දේ ඇඟිලි ගහන්න නැතුව, කොන අහන්න නැතුව, ලියන්න තියෙනවල්ල ඔබන්න නැතුව මේක දිහා බලාගෙන ඉන්න ඕන ඕකට තපස කියලා කියනවා. භාවනාව කියලා කියනවා. මේ උපයාගත්ත දේ එම ඉන්න එතකොට ඒන සමතුලිත භාවය අපි අම්මා අප්පා අපට උගන්න බගන් නෙවෙයි. අපිට මේ ඉස්කෝල පන්ති කාමර උගන්නන එක නෙවෙයි. හැබැයි අපිට අත්දකින්න පුළුවන් දෙයක්. අන්න ඉතින් ගියාට පස්සේ ඉස්සලන මේක චකිතේ බය අසරණකම හිත හැංගෙන ගති ගොඩකින් ආකීර්ණ වෙලා පටලවන. නම කවදාද යෝගාවචරය මේකට ගිහිල්ලා මේක භාවනා ප්‍රතිඵලයක් මේක කෙලෙස් අඩු තැනක් අජත්ත බහිත අරමුණු ආයතන වලින් පොඩ්ඩක් සමුගත්ත තැනක් විඥානේ කොටු කරගත්ත තැනක් මෙයාට ආයෙ පොහොර දෙන්න එපා මෙහෙමම මේක පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව මේ සමතුලිතතාවයේ පවත්වා ගන්න හැකියාව දැකලා ඒකට ප්‍රමෝදය පහල කරන්න පුළුවන් වුණොත් ඒ ඒ ප්‍රමෝදයට කියනවා නිර්ආමිෂ සුඛය කියලා. ඒක ආමිෂකින් ලබන එකක් නේ. ආමිෂ කියන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වලින් නෙවෙයි ගන්නෙ. ඒව සක්‍රියව දුරුවන් කිරීමෙන් ලබන්න පුළුවන් ආමිෂ සුඛයක් තියෙනවා. මෙන්න මේක තමයි තිරිසනෙකුට යකෙකුට ප්‍රේතියෙකුට ගන්න බැරි මිනිස්යාට පමණක් ගත හැකි. ඒව නැත්නම් අපි කියනවා නම් ditta ධම්ම සුඛය. මින ආත්මේ වශයෙන් ගන්න පුළුවන් සුඛයක්. ඒක මේ ආමිෂ සුඛයත් එක්ක බලනකොට පුදුමාකාර වෙනසක් තියෙනවා. මොකද මේ සුඛය inalienable unalloyed කියලා කියනවා. කිසිම දෙයක් මාත්තු ඕනේ නැහැ. ඒකෙම පිරලා තියෙන. ඒකට ගියාට පස්සේ එළියට එන්න හිතෙන්නේ මොනම දෙයක්වත් ඕනේ රූප පෙන්වුනොත් බාදයි. සද්ද ඇහුනොත් බාදයි. ගඳ දැනුනොත් බාදයි. රස දැනුනොත් නෑ. පහත් අපි හම්බ කරපු හැම දෙයක්ම මේකට බාදයි. අපි මෙතෙක් කල් රසාවල් කරලා ඕවර් ටයිම් කරලා දැනුම වශයෙන් හම්බ කරපු දේවල් තියෙනවා. රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. අපි ඒකනේ දරුවන්ට දෙන්නේ, ආඩම්බර වෙන්නේ, හම්බ කරන්නේ. මේ හම්බ කරන හැම එකක්ම මේකට බාධායි. ඒක දන්න මනුස්සයා විතරක් මේ නිර්ආමිෂ සුඛය ගැන දන්න මනුස්සයා විතරක් ආමිෂ සුඛේ දිහා බලන්නේ අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් අසුචි කැලක් අල්ලගෙන ආඩම්බර කතා කරනවා වගේ මට ලොකු කැලක් හම්බුණා ඒ කියන දාන මට ලොකු කැලක් හම්බෙලා. ඉතින් ඒ වණුව අනිත් කටියට වැඩිය අරක උඩ තියාගෙන දඟලනවා අසුචි කැල. කාම ලෝකෙම ඔච්චරයි. අසුචි මනුස්සා කියලා බුදුහාමුදුරු කියනවා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මේ අර්ථ ශාස්ත්‍රයේට කඹරන පහඳින බත් බැලකම් කරන මිනිස්සු අසුචි මොනවද මේ හම්බ කරලා තියෙන්නේ හැබැයි ඉතින් අසුචියක් පේන්නේ නැහැ, නිරාමිෂ සුඛයක් නැති කෙනා. ඉතින් එච්චරනේ දන්නේ. කරවිල වැටිච්ච පණුවට තිත්තරාක් තේරෙන්න බෑනේ ඒකයි ඒකේ උපන් කන්නේ. ඔන්න වෙන අඹ ගෙඩියකට වගේ කියන පණුවෙක් තමයි කියන්නේ යකෝ ඔක තිත් ටිකක් ඔක දාලා අඹ ගෙඩියට වරෙන් කියද හැකි. ඔය කරවිල උපන් එක දන්නේ කරවිල තිත්තයි. ඒ කාම ලෝකේ ඉන්න මිනිස්සයා නැත්නම් මේ විඥාන දෙන ලනුව කාලා ඒක ආඩම්බරයට ඔළුවේ තියාගෙන ඉන්න මිනිස්සයා අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් වාගේ භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුසා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා බුදුරජාණන්සේ කග්ග විසාන සූත්‍රයේ අවසාන ගාථාවේදී කියනවා යමෙක් කවුරු හරි ඇසුරු කරනවා නම් සේවනය කරනවා නම් අතවාසියට විතරයි කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල ඉන් එහාට මේ මනුස්ස ලෝකෙ නිකන් බොරු කතා කතා කරන්න යන්න එපා මේ බුදු ආමඳුරණ කියන්නේ භජନ୍ତି සේවନ୍ତି ච කාණයම භජනය කරනවා නම් සේවනය කරනවා ඌ කාර්යයෙන් එකක් විතරයි. අපි දන්නෝනේ කාර්යය කරන තුරු කාගෙත් රැවටිල්ල මාරුව බල බලා දීයට කරකිල්ල සූර්ය උදා වෙන තෙක් පිණි බෑවිල්ල කියලා පරණ කවි විහිළු නෙවෙයි අපි මේ කරන හැම භජනයක්ම හැම ඇසුරක්ම අතවාසියට තමයි සම්තිං එකක් තියෙනවා භජନ୍ତି සේවନ୍ତି ච කාරණතා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත හැම කිසිම ප්‍රතිඵලයක් අපේක්ෂා නොකර ලාභය සත්කාරයක් සම්මානයක් සිලෝකයක් අපේක්ෂා නොකර ඇසුරු කරන කල්යාණ මිත්‍රය තාම දුර්ලභයි. මනුෂ්‍යගේ ඥාණය අත්තට පඤ්ඤා අර්ථ ශාස්ත්‍ර විතරයි. රුපියල් අත්තට පඤ්ඤා අසුචි මනුස්සා කවදා හරි මේ මනුෂයාට මේ අර්ථ ශාස්ත්‍රයේ සඳහා කඹරන කැඹිරිල්ල පහින්දින පැහින්දිල්ල දාස භාවයේ තේරෙන්නේ අනිරාමශ සුඛයකට ගිහිල්ලා ඒකේ ප්‍රමෝදය පහළ වෙච්ච දවසේ ඒකේ ප්‍රීතිය පහළ වෙච්ච දවසේ මේ සති සම්පජඤ්ඤය කියලා තේරිච්ච දවසේ පස්සද්ධිය තේරිච්ච දවසේ එහෙම නැත්නම් මේක සුඛය කියලා තේරිච්ච දවසේ ඒකට කියනවා නිරාමශ සුඛය කියලා ඒ මනුස්සයාට ලෝකේ දිහා සමමිතිකව බලන්න පුළුවන් එහෙම නැතුව මේ කුට්ටිය කඩා ගන්න අරයට වැඩි ඉක්මනට යන්න මාන්නක්කාරකම් ඇතිකරන්න ඊර්ෂ්‍යාකරන්න ලෝභකම් කරන්න මේ කටයුතු කරන හිතකට කවදාකවත් සාධාරණේ තේරෙන්නෙත් නැහැ. එයා සාධාරණේ ගන්නෙ මගේ සාධාරණේ. Tamange දේ සාධාරණීකරණය කරන්න ලේසියටත් පහසුවටත් දැන දැන වැඩි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. දැන් මේ ඡන්දෙනේ මේ කාලේ. දන්නවනේ ඕන දෙයක් කියන්නේ. ඒ කියලා කියනවා ඕ මං ඒ වෙලාව ඕ කිව්වයි ඕ කියන එකෙන් අදහස් කරේ නෑ කියන එක තමයි කියන්නේ. ඉතින් මොනවා කියන්නේ? උසාවියකට ගිහිල්ලා බලන්න මොනවද කරන්නේ කියලා. මේ සෙල්ලම අපේනේ කාටවත් කියත හැකි මේ ඒගොල්ලෝ කරනවා මම දන්නේ නැහැ කියලා නෑ මේ මුළු ගේමෙම කැලලක් අපිට තියෙනවා ඒ නිසා මේ විඥානීය කරන දෙකට බෙදලා ස්ප්ලිට් ඇන් රූල් කියන අපි සුද්දට බැන්නට සුද්දා ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි ළඟ දිනනවා මේක සුද්ද නිසා අපිට බාහිර නිදර්ශනයක් පේනවා නැත්තම් මේක ඉච්චරයි බුදුජානන්සේ පෙන්නනවා මේ ආයත බාහිර ආයතන අජ්ජත් ආයතන වශයෙන් බෙදාගෙන රූප සම්බ හම්බ කරන්න සද්ද හම්බ සද්ද හම්බ කරන්න මේ දඟල දැඟලිල්ල නිර්ාමිෂ සුඛය කියන එක නොදන්න තාක්කල් තමයි දැනගත්තට පස්සේ වෙන හම්බ කරන හැම දෙයක්ම නිර්ාමිෂ සුඛයට ඇහැට කුණක් වැටෙනවා වගේ ඒක නිසා හම්බ කරන තාක් දේවල් ණයක් වෙනවා කවදා හෝ ආධ්‍යාත්මයට යනකොට ඒ හම්බ කරපු දේ පොඩ්ඩක් අයින් කරන්න తాවකාලිකවත් බැරි නම් ඉතින් මේ මනුස්සයා මරණදී තාම තද බල දුකකටපත් වෙනවා. නමුත් නිර්ආමිෂ සුඛේ යම් ප්‍රමාණයකට දකපු කෙනා ඉන්ද්‍රිය බද්ධ නැති විඥාන තත්වයක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ එහෙම නැත්නම් අපි කියනවා සමත ක්‍රමයෙන් ණයට වචනේ වචනයක් ණයට ගත්තොත් ඒ ආනපානෙ නැති වුණත් ඒ තියෙන උපේක්ෂාවයි මේතන පැවැත්මක් තියෙනවා. ගත්ත අරමුණක් නැහැ. පැවැත්මක් නැති තියනවා කියන ගත්ත කෙනාට රූප පටවියාපෝ තේජෝ නෙවෙයි අරමුණු වෙන්නේ අවකාශයයි අරමුණු. ඇතිදේ හේවනල්ල. එහෙම නැත්නම් පරිචින්න අවකාශේ. පටවියාපෝ තේජෝ කියන්නේ විශාල අවකාශයක මේ මේ කාමරය ඇතුලේ හිටන්න හයිඩ්‍රජන් බැලුන් ටිකක් එහෙමේ දුවනවායි කියලා. මගුල් ගෙදරක් හරි පාටි එක. ඉතින් අපි මේ බැලුම් වල පාට නිසා අපි බැලුම් බලන නිසානේ බැලුම් කියලා කියන්නේ. ඕක තිබිලා දවස් 3කට පස්සේ හිතන්නේ මේ බැලුම් හුලම් බහැලා බිමට වැටුණයි කියලා. දැන් මේක දිහා බලනකොට මේ අවකාශය පේන්නේ නැහැ නේ අපිට. අපි හැට කවදාකවත් ගොදුරු බැලුම් තිරන බැලුම් ගොදුරු වෙනවා. අවකාශය ගොදුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කරන්නේ පේන දේ අල්ලලා ඒක ක්‍රමයෙන් ගෙවෙන්න ඇරලා දැන් ඉතුරුලා තියෙන එක පොඩ්ඩක් බලන්නයි කියලා කියනවා. ඒකට බුදුරජාණන්සේ දාන වචනයක් අවකාශය කියලා. ඒකට දෙනවා අජට අවකාශය කියලා කිය ගැට වදින්න ඒකේ ආතතියක් නෑ. ඒක කවදාකවත් අසහනයක් නෑ. ආන්න මේ අවකාශය අරමුණු කරගෙන මේ විඥාණය පවතිනවා නම් එතන අජ්‍යත් ආයතන බාහිර ආයතන නෑ. ඒකට කියනවා no limits කියලා. බන්ධන නෑ මේ මම මේ මම නොවේ කියලා සීමාවක් අල්ලන්න බෑ. මේක භයානක දෙයක්. මේ කය බදාගෙන ජීවත් වෙන කෙනාට. කුමර කුමරි ශප විඳපු කෙනාට මේ අත්දැකීමට එනකොට මේ මම සා මේ මම නොවේ. දැන් ඉස්සලා අජ්ජත් ආයතන, බාහිර ආයතන කියලා පැහැදිලි දෙකකට වෙන් කරලානේ පටන් අරගත්තේ. මෙතෙන් ගියාට පස්සේ පේනවා අපි විශ්වගත වෙච්චි දෙයකට සම්බන්ධ වෙනවා. සීමාවල් නැහැ. එතකොට භාෂාව ක්‍රියාත්මක නැතිලා යනවා. එතෙන්ට එනකම් භාෂාව ක්‍රියාත්මකයි. ව්‍යාකරණේ ක්‍රියාත්මකයි. අතෙන්ද ගියාට පස්සේ දැන් කොහොමද මේක අත්දකින්නේ කියලා අහන්න බෑ. හුස්ම නැති බව කොහොමද අත්දකින්නේ? හුස්ම තියෙන වෙලාවකට සාපේක්ෂව ඒක නෑ කියලා කියයි. මොනවාක්වත් අත්දකින්නේ කොහොමද දන්නේ? ඒකට වචන ඕන කෙනෙක් ගොළු නමුත් අත්දැකීමක් නැත්තේ නෑ. එතන අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම තිරසෙනෙකුට ගන්න බෑ. මිත්‍යා දෘෂ්ටිකෝට ගන්න බෑ. දෙවියෙකුට බ්‍රහ්මයෙකුට ගන්න බෑ. මිනිස්සුෙකුට විතරයි ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ළඳ ඉන්න ලෝකේ මිනිස්සු දිහා බැලුවොත් කොච්චර පුංචි දශම ස්ථානයක්ද මේක දන්නේවත් කවුරුත් දන්නේ හැබැයි ඒගොල්ලෝ මේ මිනිස්සු වෙලා සමිති පිටවගෙන සම්මාන දීගෙන ඒගොල්ලෝ ඒගොල්ලෝ විසින් ලොක්කො කරගෙන පුදුමාකාර මේ පොඩි උන් ඇලිසෙල්ලම් බත්තු වෙනවා වගේ පුදුම සෙල්ලමක් ඒ එකේ කොටවක්වත් ඒ ඒ ලෝකේ මේ බුදුහාමුදුරුවෝ කවුද කියලා මේ හිතනවාද කවුරු හරි මේ ලෝකේ ඉන්න ඔය මොහෝ ධන කුවීරෙක් හෝ වේවා විද්‍යාඥයෙක් ප්‍රඥෙක් වේවා බුදුහාමුදුරුවන්ට සම්මානයක් දෙන්න හිතපු එකෙක් දැකලා තියෙනවා. පුළුවන් වෙයි කියලා හිතනද එකෙකුටවත් බුදුහාමුදුරන්ට සම්මානයක් දෙන්න. දෙන්න බෑ. එහෙනම් බුදුහාමුදුරන්ට උඩින් ඉන්න ඕනේ. දැන් ඉන්න ලොකු ආමරු කෙනෙකුට දීලා තියෙන සම්මාන ප්‍රදේශයයි බුදුහාමරුකට දීලා තියෙන සම්මාන ප්‍රදේශය පොඩ්ඩක් දැකලා තියෙනවද පත්තරේකම නම දාන්න පුළුවන් දැන් ඉන්න ආමරු කෙනෙක්ගේ පිටුවක් මදි ත්‍රිපිටක ධාරී විචිත්‍ර ධර්ම කතික විනයධර බුදුහාමුදුරන් ත්‍රිපිටක ධාරී කියවනම් ඒ මොන විකාරයක්ද කියලා බලන්න. බුදුරන්නේ විචිත්‍ර ධර්ම කතික කිව්වනම් මොන විකාරයක්ද කියලා. කවුද මේ පිට කසා ගන්න හදන්නේ? බුදුරජාණන්සේ මේ පිරිච්ච ගතිය අංග සම්පූර්ණ ගතිය පෙන්වුවාට පස්සේ කවුරුත් එන්නේ නැහැ බුදුහාමරට නම්බුනාම දෙන්න අවශ්‍යත් නැහැ බුදුරජාණන්සේ සඳහන් කරන මේක උඹට ගන්න පුළුවන් හැබැයි ওই බාහිර ආයතන අජ්ජත් ආයතන පිනවන්ටයි නලවන්ටයි රූපලාවන්‍ය කරන්න පටන් අරගත්තොත් මේ පලාතකට එන්න හම්බෙන්නේ නැහැ ආවොත් කොයි වෙලාවක හරි තේරෙනවා මේ කරන ළමා නාඩගම එහෙම නැත්නම් එක එක භූමිකා රංගපාන හැටි. මෙතෙන් ගියාට පස්සේ කිසිම භූමිකාවක් නැහැ. නඩත්තුවක් නැහැ. අවකාශයේ ගියා වගේ එහෙම නැත්නම් අජට ගතියට ගියාට පස්සේ තේරෙනවා මේ තුල අසහනයකට ඉඩක් නැහැ. ආතතියකට ඉඩක් නැහැ. මෙලෝ වශයෙන්ම ditta ධම්ම වශයෙන් සුඛයක් තියෙනවා. මේ සුඛය භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් ਸਰවචන්සේ පහළ වෙන්නේ ඉසල තිබ්බා. ওই කාල්කාරහම උද්දකාරාම් පුත්‍ර ඒ කට්ටිය ළඟ මේක තිබ්බා. නමුත් ඒගොල්ල හිතුවා ඒක නිවන කියලා. ඒක නිෂ්ඨාව කියලා. ඒකට කියනවා නිකාන්ති විඥානය කියලා මේ ලබාගත් විවේකයට ඇති බැඳීම. නිකාන්ති කියලා කියන්නේ කාන්තිය අයස්කාන්ත කියලා කියන්නේ ආකර්ෂණය. අයස්කාන්ත කියලා කාන්දන් වලට කියන්නේ. නිකාන්තිය කියලා කියන්නේ මේ තමන් මේ උපයාගත්ත ඒ විවේකයට බැඳෙන්න ඉඩ තියෙනවා. එතකොට විඥානේ ඒක පෝෂණය කරගෙන ආස්වාස් ප්‍රසාසයේ ඇති චිත්තක්ෂණේ සහ ආස්වාස් ප්‍රසාසයේ නැති චිත්තක්ෂණේ අතර දෙකකට බෙදෙනවා. ඒකලා ඒ කෙනෙක්ගෙන් අහුවොත් දැන් හොඳට ආස්වාස් ප්‍රසාස කරලා නැත්නම් ආනාපානේ කරලා සතිය පිහිටුල පිහිටුල මොනවාක්වත් නැති තත්ත්වයට ගියාට පස්සේ Tamanට වැටිය භාවනා ජීවනෝක වශයෙන් පෙන්වන්නේ අරමුණු නොපෙනෙන තත්වයේද පෙනෙන තත්වයේද කියලා දෙන්නේ සමාන උත්තර දෙන්නේ නැහැ. සමහර කට්ටිය කියනවා අරමුණු පේනකොට හොඳයි. ඒ කියන්නේ දන්නේ නැහැ හොඳයි නොදන්නේ කාට වැඩිය කියන අදහස තියෙන එක something is better than nothing කියන කට්ටිය කියනවා අරමුණු පේනකොට හොඳයි කියලා. වෙන කෙනෙක් කියනවා නෑ නෑ කිසිම අරමුණක් නැති වෙලාවේ කෙලස් නෑ ඒක හොඳයි කියලා. හැබැයි මේ දෙක දෙකක් වෙන තාක්කල් විඥානේ පොහොර ලබනවා. පුළුවන් වෙයිද කියලා හිතනද අරමුණු නැති වුණත් අරමුණු තිබුණත් දෙක පිළිබඳ විශේෂත්වයක් කරන්නේ නැතුව මේකට මේක සාපේක්ෂයි මේකට මේක ප්‍රත්‍යুৎපන්නයි මේ දෙක එකම වාසිය දෙපැත්ත. නමුත් අපි මෙතෙක් කල නැති එකක් කවදාකවත් ජීවිතය අත්දකලා නැති නිසා සමතුලිත භාවයක් ලබන්න අත්දැකීමේ මේ නැති භාවය භාවනාවකින් ලබන්න. හැබැයි ඒකට බැඳෙන්න බෑ. බැඳුනොත් එතන ආය විඥානේ පෝෂණයක් ලබනවා. ආය විඥානේ මුල් බැහැ ගන්න හදනවා. ඉති බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔය සමහර සූත්‍රවල බොහොම සාකච්ඡාව ගෙනියව සාමාන්‍ය එක්ක මජ්ක්‍ධිමනිකාය එක්ක දීඝනිකාය සූත්‍ර මොකද ජවනිකා රාශියකින් තමයි උතෙන් යන්න පුළුවන් වෙන්නේ. ඔය ජවනිකාව කතා කරන්න බෑ. ඒක ක්‍රියාවලියක අවධානයේ තියෙන එක. ඉතින් ගියාට පස්සේ පේනවා සමහර වෙලාවට යෝගාවචරයට මුන්නම අරමුණක්වත් නැති නැත්තම් ගත්ත මූල කර්මස්ථානේ නැති තැනකටපත් වෙනවා. හැබැයි නැති තැන ඉඳදී නැති බව දැනගන්න බෑ. කරදරයක් ආපු ගමන් දන්නවා මං අඩේ මෙච්චර වෙලා ඉඳලා තියෙන මොකක්වත් නැතුව නේද කියලා. හරියට උදේ පාන්දර නැගිට්ටට පස්සේ දන්නවා මෙතෙක් කියලා ඉඳලා තියෙන බුදියන කියලා. ඒ බුදියනින් එකක් දකින්න බෑ. හැබැයි ඒකේ සාන්තිය තියෙන නැගිට්ටට පස්සේ. ඒ නිසා හිතුවොත් යම් කෙනෙක් හොඳටම සතිමත් වෙලා උදේ නැගිටිනකොටම සතිමත් වෙන්න ඕනේ කිව්වොත් අපි ලොකු තනදි කියනවා ඈ ඇරුණයි කියනකොට සතිමත් මේ ඇහැරුණයි කියන වචන තමයි පාවිච්චි කරන්නේ හිත අවදි වෙනකොට සතිය පිහිටියොත් ඇස්සරින එක සතියෙන් කරන්න පුළුවන් කියන්නේ මේ වැඩි දෙකට කඩන්න පුළුවන්. අපි සතියෙන් නෙවෙයි නම් සතිය ඕලාරික නම් අපි හිතන්නේ ඇස් හරිනවා කියන එකයි අවදි වෙනවා කියන එක එකයි කියලා. නෑ දෙකක්. අවදි වෙනාට පස්සේ තමයි මම යන්නේ. අවදි වෙන්නේ ඉස්සලා මම යන්නේ. අවදි වෙන්නේ ඉස්සලා ආසානේ නෑ. අවදි වෙන්නේ ඉස්සලා ආතතිය නෑ. අවදි වෙනවත් එක්කම ගන්න වට පිට ලකුණු බලලා ආ මම ආසවල් තැන තමයි ඉන්නේ. දැන් ওই බංක වෙඩ් එකේ අටේ බුදියාගෙන ඉන්න කෙනෙක් අවදිලා බලනකොට ආ ඕල්මන්ද බේරේ. මේ මොකද වෙලා තියෙන්නේ? මම ওই රිප් එක ගියාට පස්සේ දෙපොලක හිටියේ මේ කැරවෑන් එක. ඉතින් නැගිටලා බලපු ගමන් විනාඩියක් විතර යන ඕරියන්ටේෂන් එක ගන්න උතුර කොහෙද දකුණ කොහෙද මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක එන්නකන් ඇඟට නිකන් ඊතලයි නිකන්. අර මම නැතුව. අර අසුචි බනුවට අසුචි කැලක් නැතුව. ආවට පස්සේ උන හුස්මක් කරගෙන නැගිටලා යනුමක් එම ඇරලා ඉතින් අතපය හොදලා වැඩ පටන් ගන්නවා. මෙන්න මේ සෙල්ලම තමයි හුදුවට අරමුණ නැතනකට ගිහිල්ලා අරමුණක් ආපු ගමන්. යාට වැටෙනවා සාපේක්ෂව මෙතෙක් කල අරමුණක් තිබිලා නැහැ. දැන් අරමුණක් තියෙන එක සද්දයක් ඒක වේදනාවක් ඒක හිතවිල්ලක් ඒ නිසා ඒ ඝර්ෂණයට ඒ පිරිමැදීමට ඒ ඒ පෙළන ගතියට සාපේක්ෂව තමයි අර අරමුණ නැති ගතිය දැනගන්න පුළුවන් වෙනවා. මේ දෙකට කියනවා ප්‍රත්‍යুৎপন্ন ධර්ම කියලා. මෙවර කියනවා හේතුඵල ධර්ම කියලා. නැති දේ දැක්කට පස්සේ ඇති දේ පේනවා. ඇති දේට සාපේක්ෂව නැති දේ පේනවා. ඉතින් ඊට පස්සේ යෝගාවචරය භාවනා කරන්න ඕන කොච්චරද කියනවනම් ඒ ඇති දේ නැති දේ සමාන වෙනවා. ඒකට කියනවා తాදී ගුණය කියලා. එතෙන්දි තමයි මේ නැතිකම මත ඇතිවෙන්නා වූ නැත්නම් නැති දෙයක් කරදර නැති එක මත ඇතිවෙන්නා වූ නිකාන්තිය. ඒකට තියෙන පක්ෂග්‍රාහීත්වයත් ගෙවන්න තියෙන ක්‍රමය තමයි හි අරමුණු නැති තත්ත්වෙත් තියෙන හේතුඵලයක් ධර්මයක් අනුව. නැවත අරමුණක් මතුවෙනවනම් ඒ මතුවෙන්නේත් හේතුඵල ධර්මයක් අනුව. මම ඒ නිසා මේක මම කරන දෙයක් නෙවෙයි. හේතුඵල ධර්මයක් අනුව වෙන්නේ නැති වුණත් ඇති වුණත් දෙක විශේෂයි. නොසැලෙන මනස ඊට බුදුහාමුදුරු යොදන්නේ තාදී ගුණය කියලා වෙන දෙයකට වෙන්න ඇරිලා මේක හොඳයි අරක නරකයි කියන්නේ නැතුව බලන්න ගත්තොත් එතකොට ඒ විඥාණයට ඇති වෙන తত্ত্বය තමයි බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා යේච චංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය ආරම්මනේ පතිට්ඨිතේ විඥානේ විරුල්ලේ ආයති පුනබ්බව හෝති මේ විදිහට ගියාට පස්සේ හිත මොනම අරමුණක්වත් නැහැ හිත තියෙනවා ඉඳපු ගමන් චේතනාව පාළ වෙන්න ඉඩ තියෙනවා ඒව නිකන් මඩගෝරුවක හම බුබුලක් එන්නා වගේ චේතනාවක් පහළ වෙනවා එක්ක සැකයක් පහළ වෙනවා. එහෙම නැත්නම් ප්‍රකල්පනා පහළ වෙනවා. ඔව් හරි පිරිසුදුයි. එතකොට පෙරදක්මක් තියෙනවා. කරදරකම් කරදොත්සේ වගේ නෙවෙයි. ප්‍රකල්පනා පහළ නැත්නම් අනුසයක් පහළ වෙනවා. මඩ ගොරුවක වගුරු වාතයේ උඩ දාන්නා වගේ. ඉතින් මේ මතුවෙන හැම චේතනාවක් මතින් ප්‍රකල්පනාවක් මතින් අනුසයක් මතින් විඥානේ පෝර ලබා ගන්නවා පටල වෙන්නේ. මුල් බහ ගන්න. මෙතෙක් කළා විඥානය කොටු කරගෙන කොටු කරගෙන ආහාර නොදී පෝෂණය නොදී අරගෙන අරගෙන ආවේ නම් මෙතෙන් ගියාට පස්සේ එක්ක චේතනාවක් එක්ක ප්‍රකල්පනාවක් එක්ක අනුසයක් එන්න පටන් ගන්නවා එනවත් එක්කම යෝගාචරයට තේරෙනවා ජීවත් වෙන බාට දැන් අනුසයක් තියෙනවා ජීවත් වෙන බාට දැන් ප්‍රකල්පනාවක් තියෙනවා ජීවත් වෙන බාට දැන් චේතනාවක් තියෙනවා මේ හැම එකකින්ම මතුවෙනකොටම අල්ලාගෙන ඒක ගැන කතන්දර ගොයන්න පටන් අරගත්තොත් හිතන්න කතන් ගත්තොත් ප්‍රපංචන කරන්න පටන් අරගත්තොත් ඒ මතින් ඊගාව චිත්තක්ෂණේ පුනරුත්පත්තියක් ලබනවා. පුනර්භවයක් ලබනවා. ඒ විඥානයේ විරූල භාවයටපත් වෙලා පුනර්භවයක් ලබනත් මේ ඇතිවෙච්ච මේ විවේකයට ආශා කරන්නෙත් නැතුව ද්වේෂ කරන්නෙත් නැතුව ඕක මත ඉඳගෙන මුරුංග ගහයට පුදිය ගත් එක මුරුංග ගහයට හීනමවනවා වගේ හීනමවන්නෙත් නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් තේරෙනවා විඥානේ හරියට කූඩැල්ල වගේ පාරේ හිටගෙන කවුරුද ළඟින් යන්නේ කියලා අල්ලන්න බලාගෙන බොහෝම සංවේදීව බලන්නේ. ඒකට පොහොර නොදී සිටීමේදී කරන්න තියෙන දේ තමයි ਸਰවඥාන්සේ පෙන්වන්නේ චේතනා පහළ නොකර සිටීම. ඒක නිසා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා වශයෙන් ඔය ගිරිමානන්ද වගේ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා උපය උපාදාන අදිඨානාබි නිවේසානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ලං වෙන්නත් එපා ඒකට බදා ගන්නත් එපා අදිෂ්ඨාන කරන්නත් එපා අදිඨාන අනුසය මේවා මේ මගේ දේවල් නෙවෙයි නමුත් අබ්බැහියට මතුවෙන දේවල් කියලා ඒවට හේතු කාරණා දක්වන්න යන්නත් එපා මේක දිහා දැක්කට නොදැක්ක වගේ චේතනා පහළ නොකර සිටීමේ කලාවෙන් කියන්නේ මේ විඥානීයම දරුවෙක් තමයි චේතනාව කියන්නේ චේතනාව කියලා කියන්නේ මේ චෛතසිකයක් ඒ චෛතසිකේ තමයි අපිව මෙහෙවන්නේ. ඒ නිසා චේතනා නිකං නිකං නොමිලේ හම්බෙන කොට පෙරක දොරුකම් වගේ එන්න පටන් ගන්නවා. ඒ කතන්දර ගොතන්න ගත්තොත් ප්‍රපංච කරන ගත්තොත් හිතන්න ගත්තොත් ඒක දිගේ විඥානයේ පෝෂණය ලැබෙන. ඉතින් මේ යෝගාවචරයාගේ තපස කියන්නේ මෙතින්දි ඔහේ හිතවිලි එනවා. ඔහේ චේතනා එනවා. ඔහේ අනුසිනෝ මේ ඔක්කොටම මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියලා නේ තමම නේසෝමස්මි නමේසෝ අත්තා. කියලා මේ එනේන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා හිටියොත් යෝගාවචරයට පුළුවන් අර ඇති කරගත්ත පිරිසිදු භාවය දිගට ගෙනියන මොන චේතනාවත් දිගේ ගියත් මාර්ගපාක්ෂිකයි මොන චේතනාවත් දිගේ ගියත් කෙලෙස් එසා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා සෑම සංස්කාරයක්ම දුකක් සෑම සංස්කාරයක්ම අනිත්‍යයි මේ වෙලාවේදී මේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර කතාවක් මොකුත් නැහැ හැම සංස්කාරයක්ම දුකක් කියලා බුදුහාමුදුරු කියනවා මෙච්චර පිරිසු කරගත්ත හිතට ඇහැට කුණ වැටුණා වගේ මොනව කල්පනා මගේ අම්මට මම වඳින්න ඕනේ බුදුහාමුදුරන්ට සමම්මල් වට්ටියක් පූජා කරන්න ඕනේ මම දඹදිව යන්න ඕනේ ඔය හැම දෙයකටම ඇති වෙන ඒ දේවතාව වෙන්නේ මොකද අර වර්තමාන මොහොත කෙලෙසෙනවා මේ ඇති වෙලා තියෙන සමතුලිතභාවය කඩාගෙන වැටෙනවා. ඉතින් අපි මේ කුසල් කරන්න හදනවා අය හොඳක් කරන්න හදනවා අය අරයට මට උදව් කරන්න හදනවා අය කියලා කරන්නේ තමන්ගේම මම ආයනේ පෝෂණය කරන එක තමයි අත්හට්ට පඤ්ඤා සුචි මනුස්සා ඔය හැම දෙයක් කරාම කරන්නේ මට සුදු උණු ගා ගන්න හදනවා මම යට සුදු උණු ගා ගන්න ඉතින් මේකට ආගම කියන ආගමේ කට්ටිය ඒකට හරි කැමතියි නමුත් බුද්ධ ධර්මයේ දිගේ යනවා නම් පේනවා අපිට ඉස්සරහට යන්න බැරි ආගම නිසා තමයි. ඒව ඔළුවේ තියාගෙන ඉන්නවනම් මේ අනුන්ට උදව් කරන්න ඕනේ අනාගතය ගැන සැලසුම් කරන්න ඕනේ බුද්ධ ආගම රකින්න ඕනේ සිංහල බුද්ධියක් වෙන්න ඕනේ ඊගාවාත්මයේ මේ සිංහල මේ මේ බෞද්ධ අම්මගෙනක බඩක උපදින්න ඕනේ ඔය කොයි දේ කරත් අර වර්තමාන මොහොත කෙලෙසෙනවා දෙකක් හැදෙනවා ඊට පස්සේ දෙක වෙච්ච ගමන් රණ්ඩුයි ඉතින් මේ විඥානය මෙතෙන් කොටු කරගත්ත කෙනාට මේක දෙකක් බවට පත් වෙන්න දෙන්නේ නැතුව චේතනාවලින් ප්‍රකල්පනාවලින් අනුසයෙන් ඉන්න දෙනතු එනේන දේවල් එනේක වළක්වන්න බෑ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මේ තමම නේසෝ හමස්මි නමේසෝ වත්තා ඒ වෙනුවට කියනවා ඒතං සන්තං ඒතං පනීතං ඇදිදං සබ්බ සංකාර සමතෝ මේ ශාන්තය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සමතේ සබ්බූපති පටිනිස්සග්ගෝ සිළු උපදීන් මේ වස්තු භෝග මම රැස් කරන දේවල් පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ ඒ මතුවෙන කිසිම දෙයකට බැඳෙන්න එපා විරාගෝ නිබ්බාන ඇත්තටම තන්නක්ඛේ කිව්වත් සම්බතක්කාර සමතිය කිව්වත් විරාගය කිව්වත් නිබ්බාණය කිව්වත් එකමයි. ඒ වෙලාවේදී කොච්චර දෝ දේවල් ගොජ දානවා. බොහොම සාන්තව සමාල්ලාට සමාන්න නැත්නම් බොහොම ගොජයක් සහිතව ඒක දිහා බලාගෙන ගඟක් අයිනේ වාඩි වෙලා ගඟ දිහා බලාගෙන ඉන්නව මිසක ගඟට අත දාන්න නැතුව හිටියොත් පෙඟෙන්නේ නැහැ. කකුල දැම්මේ නැත්තම් පෙඟෙන්නේ නැහැ. අත දැම්මොත් ගඟ කැළඹෙනවා. අත පෙඟෙනවා. කකුල දැම්මොත් කකුල තෙමෙනවා. ගඟ කැළඹෙනවා. ඒ කැළඹීමට තමයි කෙලස් කියන්නේ. මේ නිවන අනවරතෙන් ගලන ගඟ දිහා බලාගෙන ඉඳ ගහ ගන්න එපා. වීලි තැනක වාඩිලා ගඟ දිහා බලාගෙන ඉන්නකොට තේරෙයි මේ දකින්නේ මගේ හිත නෙවෙයි මානවයාගේ හිත. මට අයිති නෑ මේක. මානවය කොයි කරනත් ඔච්චරයි. පරිණිර්වාණයට යනකම් මේ චේතනා පහළ වෙන ගතිය ප්‍රකල්පනා පහළ වෙන ගති අනුසේ පහළ වෙන ගති නතර වෙන්නේ නැහැ. හැබැයි ගා ගන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ. මේක මම කියා ගන්න නැතුව කතන්දර ගොතන්න නැතුව හීනමවන්න නැතුව අයිතිවාසිකම් කියන්නේ නැතුව මේක දිහා බලාන ඉන්න එක තමයි ලෝකේ තියෙන දානේ උසස්ම දානේ. දීලා දානවා කියලා එකක් තියෙනවා. මේ සාංගික දාන දෙනවා, බුරියානි දාන දෙනවා, ඉන්දියාප්පන් දාන දෙනවා වගේ එකක් නෙමෙයි. මේක අමාරුයි. මොකද අපි මෙතෙක් කල් ජීවත් වුනේ මේ චේතනා ටික අනුව තමයි. මේ චේතනා හැම එකක්ම අත්තට පඤ්ඤා අසුචි මනුසා. හැම චේතනාවකම කරන්න හදන්නේ මම යවුසි ගන්නලා උඩ තියලා. මම හොඳ කෙනා සෝක් ලස්සන හොඳයි කියා ගන්න තමයි හැම චේතනාවකම තියෙන්නේ. මෙන්න මේක දැක්කනම් මේ සංස්කාරත් එකයි හෙල්ලම යන්නේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන මේ සංස්කාරේ නොකර සිටීමෙන් විඥානේ නැත කරන්න පුළුවන්. සංස්කාර සහ විඥාන අතර තියෙන මැද දේ කඩන්න පුළුවන් හරියට ආශ්වාස කෙලවර ප්‍රශ්වාසයේ ඉඳිසල මැද දැක්කා වගේ ප්‍රශ්වාසය ඉවර වෙලා ආශ්වාසයේ ඉඳිසල මැද දැක්කා වගේ සංස්කරණයට ඉඩ නොතබා උච්චර දෝ සංස්කරණ ඇවිල්ලා විවිධ යෝජනා ගේනවා නමුත් ස්ථිර කරන්න එපා සංස්කරණය කරන්නේ අවිද්‍යාව තියෙන තාක්කයි හැම කිනාම නව නිර්මාණ කරන්නේ හැම කිනාම ප්‍රගතියක් ගැන හිතන්නේ හැම කෙනාම අලුත් දේවල් කරන්න හදන්නේ මේ වර්තමාන මොහොත හොඳ නැති හින්දානේ. වර්තමාන මොහොත හොඳ නම් මොකටේ පරිේශන? බුදුජානකසේ සඳහන් කරලා තිනවා කිච්චප කිස්ස පරිේශනං චරේ ආපාතේ සබ්බදාසියෝ. වතුර තියෙනවා නම් මේ පිපාසයක් නැත්තම් ලිංග හොයන්නේ මොකටේ කියලා. පිපාසය තියෙනවා නම් තමයි ලිංග හොයන්න ඕනේ. ඉතින් අද තියෙන පිපාසය කොච්චරද බලන්න කොච්චර රිසර්ච් කරනවද කියන එක. මොකද එක එකක්වත් මේ වර්තමාන ක්ෂණ සම්පත්‍ය අඳුරන්නේ නැහැ. ඒක නෙවෙයි ඕන කරලා දෙන මොනවදෝ ඉල්ලනවා. ඉතින් ඒ නිසා පරිේශන බුදුජානක සංසතරිය පරිේශනයක් අපිට උගන්වලා තියෙනවා. උන්වහන්සේගේ අරිය පරිේශනේ තියෙන මේ වගේ தත්තට ඇවිල්ලා මේක කොච්චර පිරිච්ච ගතියක් තියනවද බලපං. මොකද කිසිම බද්ධ අජත්ත බාහිර ආයතන නැහැ. විඥානයේ අංග සම්පූර්ණ මැදකට ඇවිල්ලා තියෙනවා මේ කිසිම ප්‍රතිස්ථාවක් ලැබලා නැහැ. නිකන් හරියට අහසේ පා වෙනවා වගේ මේ පරිේශණයක ප්‍රතිඵලයක්. ඉතින් මේ භාවනා පරිශදයේ මේ ඉන කිසි කෙනෙක් අත්දකලා නැති එකක් නෙවෙයි මේ. අත්දකලා තියෙනවා නමුත් නිවැරදි දෙයක් නිවනක් කියලා නම් හිතලා නැහැ. මොකද්ද දෙයක් ඉල්ලනවා. ඒ නිසා අජත්ත ආයතන බාහිර ආයතන තේරුම් අරගෙන නම් වශයෙන් හෝ සුතමේ වශයෙන් හෝ මේ දෙක ගැටලන විඥානය දෙකට බෙදලා මේ ආණ්ඩු මට්ටු කරන ගතිය තේරුම් අරගෙන එයා අර රූප ගෙවල රූප සංඥා වලට කියනවා. එහෙම නැත්නම් ආයතන වලින්ගින් ස්වාධීන වෙච්චි නිර්ාමිෂ සුඛයට ගෙනල්ලා නිර්ාමිෂ සුඛයටත් ප්‍රේම නොකර ආකර්ෂණය වෙන්න දෙන්නේ නැතුව බලාගෙන හිටියොත් මට්ටම් රාශියක බැසිල්ලක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සමත භාවනා ක්‍රමේදී ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ අකින්චඤ්ඤායතනෙ නීව සංඥානා සංඥායතනෙ කියලා ලස්සනට පියවර හතරක් පෙන්වනවා. ඒක එහෙමම විඥා විපස්සනා කරන අයට ආනන්ද සප්පයි සූත්‍රයේ සර්වඥාන්සේ ඒකම පෙන්නනවා. පෙන්වුවාට පස්සේ පේනවා මොනවද එනවා යනවා. ඒක මට වළක්වන්න බෑ. හැබැයි එකක්වත් මම කියාගන්නේ එකක්වත් මගේ කියාගන්නේ එකක්වත් මගේ ආත්මය කරගන්නේ. ඒ එන දේෙන් දන්නා මම පණ තියෙන බව. එන දේෙන් දන්න මට නිින්ද කියලා නැති බව. එන දේෙන් දන්න මට ක්ලාන්ත වෙලා නැති බව. හැබැයි භාවනාවෙන් දන්න මේක අයිතිවාසිකම් කියන්නේ. මේ කතන්දර ගොතන්නේ. ප්‍රපංච කරන්නේ. ඒක හේමම ආපු තාලෙම යන්නයි. ඉතින් මේකට මේකට කරනවා කියලා තමයි කියන්න වෙන්නේ. හැබැයි නොකර සිටීමක් තමයි තියෙන්නේ. ඒ ආපු දේවල් වලින් ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. මගේ කුට්ටිය කඩා ගන්න හදන්න යන්නේ. ඒ වෙන දේ දිහා බලන් සිටීම කියන මේ හේතුඵල ධර්මයට ඉඩ දීමක්. අන්‍යෝන්‍ය ප්‍රත්‍යයට ඉඩ දීමක්. සංස්කරණේ නොකර සිටීමක්. ඇඟිලි ගැහිීමක් නොකර සිටීමක්. විනිශ්චයක් නොකර සිටීමක්. අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීමක්. එහෙම නැත්නම් නොසැලෙන මනස උපේක්ෂාව තාදී ගුණය විශාල නම් රාශියක් තියෙන හැබැයි මේ තේරවාදී ඔක්කොම යට ගිහිල්ලා. ඒක එකක්වත් එළියට අවිල්ලා නැහැ. දේශනාවේ තියෙනවා කිසි කෙනෙක් එකට අර්ථකතන දෙන්න යන්නේ මොකද හේතුව මේ දෙකට බෙදාගෙන රණ්ඩු සරුවල් කරන එක තමයි ප්‍රධාන දේ කියලා හිතාගෙන. මොකද මේ විඥානයේ දෙන ලනුව කාලා. ඒ නිසා මේ විඥානය කොටු කරලා ආනිදස්සන විඥාන කියලත් ඒකටම කියනවා අපපතිත්‍ිත විඥාන මේ ආධ්‍යාත්මික ආයතන මේ බාහිර ආයතන කියන එක පොහොර කකා ආහාර කකා හිටපු විඥානෙ අනින්දිය වඩිබද්ද කරලා ඒ අරමුණු නැති නිමිත්ත නැති වේදනා නැති සංඥා නැති සංස්කාර නැති දැනට විඥානයපත් කරාට පස්සේ තේරෙනවා ඒ தත්ත්වෙදී ඒ ඒ විඥානේ අත්දකින අත්දැකීම කියලා කියමු. බුදුහාමුදුරුවෝ අත්දකින එකම තමයි. ආයේ මේ මේ අපිට සකන් යන එකක් නෙවෙයි හම්බෙන්නේ. ඒකම තමයි. ඥාන පිටින් වෙනසකුත් නැහැ. ඒක සම්පූර්ණ අනාර්ය තැනක් මේ ආර්ය තැනක්. ඒක නිතරම ජය කිසි කෙනෙක් පරද්දල නෙවෙයි ගන්න. ඒ නිසා ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැහැ. ලැබුවයි කියලා මහා ආඩම්බර වෙන්න දෙයක්වත් නැහැ. ඒක නිසා ඒකට එළඹ ඒක අඳුනා ගන්නවා කියන එක ඒක තමයි මේ භාවනා ජීවිතයේ උසස් තැනක් කියලා හඳුනා ගන්නවා කියන දා අමාරුම දේ. මොකද ඒකෙන් කිසිම ලාභයක් ලැබෙන්නේ සත්කාරයක් ලැබෙන්නේ සම්මානයක් ලැබෙන්නේ මොකුත් නැහැ. ඒක නිසා මෙතෙන්ට ගියායි කියලා මෙතන අඳුනාගත්තයි කියලා පාටියක් දාගන්න හම්බ වෙන්නේ අමාරු දෙයක් තමයි හම්බ කරලා තියෙන්නේ. බර්ත්ඩේ පාටියක් වගේ පාටි දාන්න හම්බ වෙන්නේ මොකද මම ඉතුරු වෙන්නේ නැහැ. මාන්නයක් ඉතුරු වෙන්නේ නැහැ. තෘෂ්ණාවක් ඉතුරු වෙන්නේ නැහැ. මේ හැම හුස්මක්ම අවසානයේ තියෙන මේ චිත්තක්ෂණය ඉස්මතු කරගන්නයි අපි මේ සතිය දියුණු කරලා දියුණු කරලා දියුණු කරලා දන්න තැන ඉඳලා නොදන්න තැනට ගිහිල්ලා ඒ නොදන්න දේ මැද තමයි මධ්‍යම ප්‍රතිපදාව ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒක මධ්‍යම ප්‍රතිපදාව. ආන්නේ මධ්‍යම ප්‍රතිපදාව මතු කරගන්න පාර වැටුනොත් කමඨාන සුද්ධ වුනොත් Taman තුලම ක්‍රමසහ විදි පහළ වුණොත් මෙවැනි වැඩමුළුවක් 100%ක්ම සාර්ථකයි කියන්න පුළුවන්. එහෙම නැතුව එහෙම ලබලත් ඒක අඳුනන්නේ නැත්නම් ගුරුවගේ පිට අහකුරු පැටෙව්වා වගේ අන්ධයා ගමනක් යනකොට මැනිකකට පය වැටුණාට අහුලා ගන්න බැරුව වගේ ඒක අඳුරන්නේ නැතුව අපි කොයි මේ මේ කෙස් බිම ගෑවෙනකම් භාවනා කරා. නියබුදු හැතැම්මක් දික්කනකම් භාවනා කරා. මොන තපස රැක්කත් අඳුර නැත්තම් කොහොම මේ වැඩේ වෙන්නේ. නිසා භාවනා කරන ගමන් බණාමින් ධර්ම සාකච්ඡා කරමින් අනිත්‍යත් එක්ක හදා බෙදා ගනිමින් මේ විප්ලවීය චින්තනයේ හිතට දාගන්න ඕන. දාගන්න වැඩපිළිවෙලේදී මේ විඥානීය ක්‍රියාකාරීත්වය බොහොම මායාකාරී විඥාණයම තමයි මේ ඔක්කොම තිල්ලම් කරන්නේ. අන්න ඒක අවබෝධ කරොත් තේරෙනවා අපි ඉන්නේ මොන්න තරම් අවිද්‍යාවකද කියලා. අපේ තියෙන ඕලමලකම ටොං ගාණෙන් කියලා විවර කරන්න බෑ. මෙවැනි දෙයකට යන්නේ නැතුව මේ හම්බ කර කර දරුවෝ මල්ලන් හදාගෙන පවුල් දරුවන් කාගෙන ඒක ලොකු කරගෙන ඒකෙන් රණ්ඩු කරන එක පොහොසත් කියාගෙන මේ කරන වැඩෙත් බුදුහාමුදුරු මේ අඬ ගහන ගිහිල්ලා මේ පෙන්වන වැඩෙත් දිහා බලනකොට අවිද්‍යාව ප්‍රමාණ කරගන්න බැරි වෙන නමුත් බුදුරජාණන් බොහොම ලස්සනට පෙන්නනවා මේ අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීම තමයි විද්‍යාව කියන්නේ. කොච්චරද මෝඩ කියලා ඔබ දන්නවනම් ඊට වැඩිය පඬිතකමක් නැහැ. අල්ලපු ගෙදරින් මොඩකම් බලන්න යන්න එපා. අල්ලපු මිනිහා උඹේ මොඩකම් බලලා ලකුණු දෙන්න යන්නත් එපා. උඹ උඹේ මොඩකම මෙච්චරයි කියලා දන්නවනම් අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිභාගයි. නිසා මේ උත්සාහ කරන්නේ නියතමානී වෙන්න වෙන මොකකටද නෙවෙයි මයි ළඟ මෙච්චර කෙලස් තියෙනවා මෙච්චර වැරදි වටහීමක් තියෙන එක ප්‍රශ්නයක් නේ ඒක දැනගන්න දැනගන්න අපි අහිංසකත්වයටපත් වෙනවා දැනගන්න දැනගන්න නියතමානී වෙනවා එතකොට අපි ආයෙත් අර පුංචි බබෙක් වයසට වැටෙනවා. අවුරුදු 6කට ඉස්සෙල්ලා වයසට වැරදි තිබුණ ප්‍රශ්නයක් නෑ අපි දන්නවා. ඒක ආඩම්බර වෙන්න දෙයක් නෑ. අන්න එහෙම වැරදි පිළිගන්න, අන්න එහෙම වැරදිත් එක්ක වැරද්ද ප්‍රශ්නයක් නොකර ගන්න නැත්නම් කල්යාණ මිත්‍යයි කියලා කියනවා. අන්න ඒ පිරිස අතර ජීවත් වෙනකොට කවදාකවත් ගහපාදීමක් නැහැ. උරුට්ටුවක් නැහැ. එකාට එකව ඉස්මතු වෙන්න හදන්නේ මොකද? ඉස්මතු වෙන්නේ අවිද්‍යාවේ තරමට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදී අපි මල් ලස්සනකට පූජා වෙච්ච මල් වගේ එකිනෙකා අතර රණ්ඩු කරන දෙයක් නැහැ. එතන ගියාට පස්සේ ඒ බුරුම ස්වාමීන් සඳහන් කරනවා මේ ලේනෑකමක් නෙවෙයි ඕනෑකමක් මතුවෙනවා. යෝගාවචරයන් අතර එකම සතිය පවත්වන පිරිස ආවට පස්සේ ඒ නෑකමකින් ගන්න බැරි පුදුම සම්බන්ධයක් ඇති වෙනවා ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒක ඇත්තටම පෙරකල දක්ෂ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ නිසා කොහි ගියත් තේරෙන්නේ නැහැ පිරිසක් අතර ඉන්නවා. අනේ මේ මනුස්සය මාව මරයි. අනේ මේ මනුස්සය මගේ වස්තු හොරකම් කරයි. අනේ මේ මනුස්සය මට විනයක් ඇති කියලා කවදාවත් හිතෙන්නේ නැහැ. තන්නේ කරේ අර බුදුහාමුදුරන්ගේ සාක්්‍ය වංශේ නෑකමක් හම්බුණා වගේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ලෝකෙ කොච්චර සුන්දර දෙයක්ද මේ ඔක්කොම හදා බෙදා ගන්න පුළුවන්කම තියෙදි තෝතෝ අරබල කියන ආයුධ අරගෙන ගහ කඩනගෙන ඉන්නේ මේ කාරණා නොදන්න නිසා. ඒ නිසා ඒ වගේ මේ කාරණා තේරුම් ගත්ත ගොඩාක් සෙනක බලාපොරොත්තු වෙන්න එපා. මගේ යුතුයකම කියලා හිතා ගන්න. මගේ යුතුයකම මොකද ලෝකේ ඉන්නේ අත්තත් පඤ්ඤාසුචි මනුසා. Taman මේ දේ කරුවොත් එවැනි කෙනෙකුට ඒ ඕන කෙනෙක්ගේ අඩුපාඩුකම් ටික සමණය කරගෙන ලෝකෙට සාමයක් ඇති කරගෙන సౌందర్యයක් පෙන්වගෙන ආදර්ශයක් ඇති කරන්න පුළුවන්. ඉතින් ශිරු දිනාට වෙණි සම්‍යක් සංකල්පනාවක් පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා